තස්සේ රූපං අතීතනාගත පච්චුප්පන්නානං ධම්මානං අනිච්චතං පටිච්ච සමුප්පන්නං කාය ධම්මං වාය ධම්මං විරාග ධම්මන්ති සංකිපිත්වා වවත්තානි පඤ්ඤා සම්මසනේ ඥානං තීති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් උපාසක මහතුරු සම්බන්ධ කරන සතියට වතාවක් රැස් වෙලා විපස්සනා ධර්ම දේශනාව පවත්වන එක අපේ චාරිත්‍රයක්. අදත් ඒ සඳහා බ්‍රහස්පති දවසක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පවත්වන ධර්ම දේශනා මාලාවේ 21 වෙනි ධර්ම දේශනයයි. ගියවතාවේ අපි 20 වෙනි ධර්ම දේශනය පැවැත්තුවා. මේ ධර්ම දේශනා 21ටම මූලික වුණේ මේ ගිය සූත්‍රයයි. ඒ සූත්‍රය පිළිබඳව ආධාරණ කෙනෙකුට සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ උදාන පාළියේ මේ මේ සූත්‍රය දක්වන්න පුළුවන්. ඒකදී භාවනා කරන යෝගාවචරයෙකුට ඇති වෙන පරිවිතක්ක ඒ වාගේ මෙවුවා නැති කිරීම සඳහා සරුවච්චන් වහන්සේගේ මහා කරුණාවෙන් දේශනා කරලද උපදේශ පන්තියකුයි සඳහන් වෙන්නේ. ඒ පන්තියේ යෝගාවචරේකට මේ මතුවෙන ගමනේදී මතුවෙන ඒ බාධක ධර්ම දුරු කරගෙන තමන් බලාපොරොත්තු වෙන්නා වූ ඒ චේතෝ විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට එළඹිච්ච පෙළඹිච්ච හිතාමත්ම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන කෙටුට උනත් අනුග්‍රහ කටයුතු නැත්තම් සලකා බැලිය යුතු නැවත සලකා කාරණා කාරණා සලකා බැලිය යුතු අවස්ථාවල් එළඹෙන බව මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. ඉතින් එතකොට අර මහා කරුණාවක් මහා ප්‍රඥාවක් සහිත සරුවචන් වහන්සේ හෝ ඒ වෙනුවට කල්යාණ මිත්‍රෙක් සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ඒ කෙනාට අස්වසාලන්න ඕනේ. ආධාරෝපකාර කරන්න ඕනේ කරලා මේ වැටිච්ච තැනින් නගා හිටවන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මේ වාගේ දේවල් වලදී පෘථග්ජන ලෝකයා ඒ පුද්දාලයට උසුළු විසුළු කරනවා. එච්චර ගෞරව වශයෙන් සලකන්නේ නැහැ. පහත් කළ සලකනවා නැත්නම් උසුළු විසුළුට ලක් කරන බව තමයි ස්වභාවය. නමුත් මේ පාර ඉස්සරහට ගිය කෙනා දන්නවා තමන් ඒ අවස්ථාවටපත් වෙච්චාම උදව් කරන්න පුළුවන්ෙත් කල්යාණ මිත්‍රෙකුට විතරයි. ඒ වෙලාවේ ලැබෙන උදව්ව ලෝකෝත්තර පැත්තට වැටෙන හැබෑ වෙනසකට උදැන උදව්වක් නිසා ඉදිරිපත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙච්ච එක හැම වෙලාවෙම බැලිය යුත්තේ Tamanට වඩා ඉහළින් ඉන්න මේ ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක් මිස සාමාන්‍යයත්ව නෙවෙයි. අන්න එතනදී ඒ යෝගාවචරයා මේ උපදේශය දාන්නේ නැතුව ඒ සාමාන්‍ය භාවනා පිළිබඳ හැඟීමක් නැති අත්ොත් එමව කතා කරන්න පටන් ගත්තොත් ඒක නිකම්ම නිකම් කට කතාවකට කේලමකට අනවශ්‍ය දෙයකට යොමු වෙනවා විතරක් නෙමෙයි දෙපාර්ශවයටම අවුල පිණිස දුක පිණිස පිහිටනවා. ඒ පිළිබඳව සලකලා තමයි මේ උපදේශපන්ති ඉස්සල්ලාම සරුවචනසේ සඳහන් කරන්නේ කල්යාණ මිත්‍ර ඇසුර මේ ගමනට අත්‍යවශ්‍යයි කියලා. ඊගාවට තමන් සීලක පිළිපදලා කටයුතු කරන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍යාසු කියන එක අපි සමාජික ධර්මයක් බාහිර ධර්මයක් විදිහට අපි සලකමු. ඒක එහෙමම කළ යුතු එකක් නෙවෙයි. කෙසේ නමුත් මේ වෙලාවට ඊගාට සීලේ බලපුවාම සම්පූර්ණ පෞද්ගලිකව සලකන දෙයක් සමාජික වශයෙන් ඒකෙත් නැතුවා නෙවෙයි ගත යුත්තක්. කෙසේ නමුත් මේ දෙක සීලවන්තව කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණට පස්සේ සරුවචනසේ සඳහන් කරනවා ඒ කල යුතු පැවතිය යුතු කතා අන්නේ කතා මේ මේ ආධ්‍යාත්මික ගමනට සුතානුග්‍රහිතේ වශයෙන් දක්වලා දෙන්න පුළුවන්. ඒ සුතානුග්‍රහිතේ වශයෙන් තමන් කරන කතා සහ තමන් කියන අහන කතා දෙකම වැදගත් වෙනවා. ඒක අනවශ්‍ය විදියට සිද්ධ වෙන්න පටන් අරගත්තොත් පැලයකට අනවශ්‍ය විතර වතුර දාලා ඒ පැලේ මුල් කුණු වෙලා කොළදාව නරක් වෙන්නා වගේ පැලයට හානි කර වෙන්න පුළුවන්. වතුර නොදා හිටියොත් වතුර නැතිකම නිසා මැලවිලා යන්න පුළුවන්. ඒ නිසා ඒකට ගැළපෙන ධර්ම කතාවල් මොනවද කියලා දැන ගැනීමත් එක විදියට බලනකොට දෘෂ්ටියට සහ ප්‍රතිපදාවට අදාළ වෙනවා. බුද්ධෝත්පාද කාලෙක විතරයි අපිට ඒක ලැබෙන්නේ. ඉතින් ඒව තරුවත් අනන්සෙන් පෙන්නලා තියෙන්නේ අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා වශයෙන් ඒ දස කතා වස්තුවක් පෙන්ලා තියෙනවා. අන්නේ දස කතා වස්තුවල අපි මේ 21 වෙනි දේශනෙට එනකොට ඒ ඥාන කතා තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ ඥාන කතාවේදී අපි ඉඩක් සලසා ගත්තා ලද අවස්ථාවේ හැටියට බෞසුත භාවයේ පිනිස මේ අද කාලේ විස්තර වශයෙන් සමහරලාට කතා කරන මේ විදර්ශනා ඥාන මේ ඥාන කතා යටතට ගන්න. ඉතින් ඒකට සාධාරණ හේතුවක් තියෙනවා. මොකද අටුවාව පවා පිළිගන්නවා. මෙතන ඥාන කතා කියලා මෙතෙන් සඳහන් වෙන්නේ විපස්සනා ඥාන කතා බව. නමුත් මේ විපස්සනා ඥාන කතා පිළිබඳ මෙහෙම සැකෙල්ලක් ත්‍රිපිටකයේ බුද්ධ වචනේ නැති බව අපි තේරුම් ගන්නවා. නමුත් අද කාලේ වෙනකොට සංග්‍රහ ග්‍රන්ථ වලින් ආචාර්ය මත වලින් මේක මේ බොහෝමත්ම විස්තර සහිතව පශ්චාත් උපාදි වලට වගේ දේවල් දක්වාම අද සොයමින් යනවා. ඒ සොයමින් යන්නේ වගේ ගත යුතු කරුණු පෙළගැස්මකුත් තියෙනවා. හැබැයි ඕනකට වැඩිය මූල ධර්මයට බර බව අපි කටි කොටින්ම මුලින්ම තේරුම් ගන්න ඕනේ. නමුත් භාවනා කරන කෙනාට තමහර විටක මේ දේවල් ඇහෙනකොට තමන් පිළිබඳව නිවැරදි එල්ලයකට එන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඒ එල්ලය නිගමනය ඒකාන්ත කරගන්න එපා. අත්වලක් විතරක් කරගන්න ඕනේ. අන්නේ ඥාන කතාවල දිගට විශේෂයෙන්ම මට මතකයි එවැනි පොතක් මං කියූප අවස්ථාව අපේ අපවත් වෙච්චි නායක ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද්දක් ඒ වෙලාවේදී ගුරුවරයෙක් පිළිබඳව ශ්‍රද්ධාවක් භක්තියක් තිබුණේ නෑ මට. නමුත් මේ පොත කියනකොට විශාල නොදක නොදතු මිත්‍රෙක් පිළිබඳව, කල්යාණ මිත්‍රෙක් පිළිබඳව චිත්‍ර රූපේ මැවිලා සම්පූර්ණ ජීවිත පරිත්‍යාගයෙන් ඒ කල්යාණ මිත්‍රයාට කැප වෙන්න තරම් පොත උදව් උපකාර වුණා. නමුත් ඒ පොතේ ගුරෙක් වෙන්න උත්සාහ කරන්න එපා. ඒ පොත ගන්න ඕනේ, ධර්ම ගන්න ඕනේ, ඥානෙ ගන්න ඕනේ, ප්‍රයෝජනය සලකලා. අන්නේ ගුරුවරු ඒ ඥාන දර්ශන මේ නැත්නම් ඥාන කතා ඥාන પરම්පරාව කියලා කියන ඥාන પરම්පරාව ඒක මේ සත්‍ය විසුද්ධියත් එක්ක ගලපනවා. සත්‍ය විසුද්ධි කතාව පෙලෙන් ගන්නී. ඒක රතවිනිත සූත්‍රයේ තියෙනවා. ඒ රතවිනිත සූත්‍රයේ තියෙන මග්ගා කාංකා විතරණ විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පටිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි කියන මේ හතර පුදුම විදිහට විස්තර කරලා විසිතුරු කරලා අද දක්වලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව දැනගත්තාම අර කිව්වා කිදින් බෞද්ධ ඥාන වලට උදව් වෙනවා. අපි මේකෙන් මේ වෙනකොට සීල කතා සීල විසුද්ධි චිත්ත විසුද්ධි ditthi විසුද්ධි කාංකා විතරණ විසුද්ධි කියන මේ හතරවෙනි විසුද්ධියට අවිල්ලා ඉන්න බව අපි පසුගිය දේශනාවලදී මතක් කරගත්තා. අදත් මතක් කිරීමක් කරන්න. ඒ වගේම ඥාන පැත්තෙන් බලනකොට නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ඝා ඥාන ගෙවාගෙන අපි දැන් ඉන්නේ සම්මසන ඥානයේදී. මේ සම්මසන ඥානයේ පිළිබඳව පමණක් ගත්තත් අපි මේ වෙනකොට පැය 4ක් ගත කළා කියලා. අද අපි මේ මේ හත ගත කරන්න අතර මේ බලාපොරොත්තු වෙන හතරවෙනි පැය. ඒ තරම්ම විස්තර රාශියක් මේකට සම්බන්ධයි. ඒකෙන් කියන්නේ මේක ඒ තරම් පටලැවිලි සහිතයි කියලා. බොහෝම විස්තර සහිතයි. තොරතුරු වැඩි වෙනකොට වැඩි වෙනකොට ඒකේ තියෙන අතුරු මාර්ග තියෙනවා. ඒක නිසා බහුසුත ඇත්තන්ට මේ මේ ගමනේදී මේ බහුසුත කියලා කියන්නේ මේ වගේ බණ අහලා පොත් කියලා තියෙන දැනුම ඒ තියෙන ඇත්තන්ට මේ ලොකු මිහිරියාවක් ධර්ම ඕජාවක් රසයක් ඇති වෙනවා. එහෙම බහුසුත නාන නැති ඇත්තන්ට මේක කරදරයක් මේක මා භාවනා කරනකොට ඔච්චර දැනුම ඕනේද කියලා මේ හිතට විතරක් පවා එද්ද තියෙනවා. ඉතින් ඒ පිළිබඳව කිටි මතක් කිරීමක් කළේ මෙන්න මෙතනදී ප්‍රයෝජනේ සලකලා මේක වැඩ ගන්නවා මිස මේ ඔක්කොම දැනගෙන සිටිය යුතුයි දැනගත්ත නැත්නම් නිවන් දකින්න බැරිය දැනගත්තොත් අනිවාර්යයෙන්ම නිවන් දකින්න ආයේ වාගේ තීන්දුවලට එළමෙන්න නරකයි. ගමනක් කරනකොට හැරමිටියක් වාගේ ප්‍රයෝජන වේලාවට පාවිච්චි කරන්නයි මේක තියෙන්නේ. අන්න ඒකෙදී මේ හතරවෙනි දේශනාව වශයෙන් අපි ගන්නකොට සම්මසර ඥානයේදී අද ඒ හතරවෙනි දේශනාවෙත් අනුමාත්‍රකාවක් විතර ගත්තොත් සම්මතන ඥානයේදී අනිච්ඡානුපස්සනාව සංසාරේ ඉස්සල්ලාම වතාවට ඉස්මතු වෙන්නේ කොහොමද කියන එක කියලා තේමාවක් දෙන්න පුළුවන්. අද දවසේ දේශනාවට තේමාවක් දෙනවනම් අනිච්ඡානුපස්සනාව සම්මසන ඥානයේ යටතේ. සම්මසන ඥානයේ එන්නේ ඥාන කතා යටතේ. ඥාන කතාවේ එන්නේ සම්මේගිය සූත්‍රයේ හතරවෙනි කාරණාව යටතේ. මේගිය සූත්‍රය එන්නේ උදාන පාළියේදී කුද්දක නිකායේදී සූත්‍ර පිටකයේදී කියලා අපි මතක තියාගනිමු. මෙන්න මේ සම්මසන ඥානයේදී අනිච්චානුපස්සනාව මතුවීම තමයි අපි අර ඉස්සරහින් ඉදිරිපත් කරගත්ත මාතෘකාවසෙන් ඉදිරිපත් කරගත්ත ඒ pāli වාග්මාලාවේ සඳහන් වෙන්නේ. රූපං අතීතනාගත පච්චුප්පන්නං අනිච්ඡං පටිච්ච සමුප්පන්නං. කය ධම්මං වාය ධම්මං විරාග ධම්මන්ති සංකිපිත්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං කියලා ඔකට අටුවාව විස්තරය දෙනවා. ඉතින් ඒක මේ පටිසම්භිදා මාර්ගය වගේ සඳහන් කර තියෙන්නේ යංකින්ච අතීත යංකින්ච රූපං අතීතනාගත පච්චුප්පන්න ඕලාරිකං වා සුකමං වා ආදී වශයෙන් රූප පිළිබඳව අනිච්චානුපස්සනාව විතරක් නෙවෙයි අනිච්ච දුක්ඛ අනාත්ම කියන තුනටම වැටෙන විදිහට සම්මසන ඥානය විස්තර කරනවා පටිසම්භිදා මාර්ගය. ඒ පාඨය අනුවමයි මේ මෙතන අටුවාචාරින් වහන්සේලා සම්මසන ඥානයේදී ඉස්සිසල්ලාම ආධුනික යෝගාවචරයට ඒ කියන්නේ පෘ탁ජන භාවයේ සිට ආර්ය භාවයට ඔළුව පයෝසවන යෝගාවචරය විසින් අනිච්ඡානුපස්සනාව දකින්න හැටි මේ තල්පතේ ලියලා තියෙන හැටි අටුවාවේ දේවිලා තියෙන හැටි රූපං අතීතනාගත පච්චුප්පන්නං අනිච්ඡං පටිච්ච සමුප්පන්නං කාය ධම්මං වාය ධම්මං විරාග ධම්මන්ති සංකිපිත්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං මෙතන මේ රූපං කියන එක අපි අරගත්තට ඉතින් මේ පාඨයම වේදනා සංඥා සංඛාරා විඥාණං කියන පදවලටත් මේ විදිහටම දාන්න පුළුවන් පංචස්කන්ධයට මේව දාන්න පුළුවන් රූපං කියලා මෙතෙන්දි ගන්නේ පොතේ ඉස්සලම සටහන් වෙලා තියෙන නිසා නමුත් අතරමැදදී එක තැනකදී අපිට විස්තර කරන්න වෙනවා හැම වෙලාවෙදීම රූපේ අමතක කරන්න නරකයි මොකද මේ සම්මස ඥාන විස්තර සහිත නිසා කලා මේ කොලා වෙන්න ඉඩ තියෙනවා කලා කොලා වෙන්න ඉඩ තියෙනවා එතකොට Taman ආයේ පාරට ගන්නේ භාවනාව නිවැරදිතාවයට ගන්නේ ගුරුවරයෙක් නැතුව නමුත් නැවතත් මේ රූප සම්මසනේ එනිසා රූපයේදී ඉස්සල්ලා දෙන්නෙම හේතුවක් සහිතවයි ඉතින් මේ පාඨය මේ අපි ඉදිරිපත් කරගත්ත පාලි පාඨයම ගත්තොත් රූපං ඒ කියන්නේ රූප ධර්මය අතීත අනාගත පච්චුප්පන්නාන අතීත රූප ධර්ම අනාගත රූප ධර්ම පත්‍යුත්පන්න රූප ධර්ම කියන මේ තුනට වැටෙනවා. ඉතින් මේක පිළිබඳව මේ දේශනාවට අදාළයි පච්චුප්පන්නේ තමයි පච්චක්ක සම්මස්සනය කියලා මෙතෙන්දි ගන්නෙ. ප්‍රත්‍යක්ෂ සම්මස්සනය කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ සම්මර්ෂණය. වවත්තාණය කියලා කියන්නේ මේ වර්තමානයේ අස්පනා පිට පේන රූප ධර්ම. නමුත් ඒක දකිනකොට සම්මසන අවස්ථාවේ අනිවාර්යයෙන් මේ පුද්ගලයා අතීත අනාගත දෙකට ගලපා බැලීලක් කරනවා. අතීත අනාගත දෙකේ ගලපා බැලීමක් කරන්නේ කොහොමද? වර්තමානයේ මෙහෙමනම් අතීතයේ කොහොමද අනාගතයේ කොහොමද කියලා. අන්න ඒකට කියනවා අනුමාන සම්මසනය කියලා. එහෙම නැත්නම් ණය සම්මසන ක්‍රමය. ඉතින් මේ දෙකම සම්මස්සන ඥානයේ තිබීම විසිතුරුකමටත් හේතු වන්නා වගේම සංකීර්ණතාවලටත් ඉඩ දෙනවා. ඒ නිසා සම්මස්සන ඥානය කොයිතාක් ප්‍රත්‍යක්ෂයක්ද මේ යන්නේ කොයිතාක් අනුමානද යන්නේ කියන එක අල්ලන්න අමාරුයි. නමුත් ඒ දක්ෂ මූල් වෙච්ච මෑත කාලයේ භාවනා ගුරුතුමෝ සඳහන් කළා තියෙනවා ඒ ප්‍රත්‍යක්ෂ සම්මසන ඥානියත් අනුමාන සම්මසන ඥානියත් දෙකම විපස්සනාව කියලා. ඒ නිසා මෙතන අනිවාර්යම ප්‍රත්‍යක්ෂයක් එක්ක අනුමානයක් ඇතිවීම ස්වභාවික දෙයක්. නමුත් ඒක කරන්න යන්න එපා කියන්ටයි මෙච්චර මේ කතා කරන්නේ. අනුමානයක් ඇතිවීම ස්වභාවයෙන් සිද්ධ වෙනවා. නමුත් ඒක ඒ වලදිගේ අල්ලගෙන යන්න යන්න එපා. එහෙම ගියොත් ප්‍රත්‍යක්ෂේ පාවා දෙනවා. ප්‍රත්‍යක්ෂේ පාවා දෙනවා. ඒ කියන්නේ මේ තමන් කරන ප්‍රධාන වැඩේ ඒ දණ්ඩේ යනකොට වටපිට බලන්න ගියොත් ඒ දණ්ඩ පල්ලේ වැටෙන්න ඉඩ තියෙනවා. අරමුණ ගිලිහෙන්න ඉඩ තියෙනවා. අන්න එවැනි ප්‍රත්‍යක්ෂය අමතක කළ අනුමානයේදී හිත පැටලිලා අදෝ චින්තනයක් දෝ ඇත්ත භාවනාව දෝ කියලා යම් වෙලාවක Tamanට මේ අවස්ථාවේදී කලකොල භාවයක් ඇති වුණොත් අන්න අර රූප ධර්මයට නැවත හිත යොදන්න කියන එක තමයි පටන් ගත්ත අරමුණට නැවත හිත යොදන්න කියන එක තමයි ගැලවුම් මාර්ගය. අර කියන මේකෙන් ගැලවෙන ක්‍රමේ. ඉතින් ඒක නිසා යෝගාවචරයා පච්චක්ක විපස්සනා අනුමාන පච්චක්ක සම්මස්සන අනුමාන සම්මස්සන කියන මේ දෙක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන තිබුණාට ඒක අනිවාර්යයෙන්ම භාවනාවේදී උදව් කරනවා කියන්න බෑ. දෙසරයක් තුන් සැරයක්වත් අමාරු වැඩනවා. වැටුණාට පස්සේ ගුරුවරු නැත්නම් තමන්ම භාවනාවේ පිට ගැලවෙන ගැලවිලා කල්පනා කරනකොට තේරෙනවා මේක මං අහලා තිබුණාට ක්‍රියාවත් උනේ නෑනේ ඒක නිසා මම මේ ප්‍රත්‍යක්ෂයේ බහාතබලා අනුමාන දිගේ කියන්නේ ඒකනේ මම මේ පටලවුනේ කියලා අර මේ දෙක තර්කයෙන් ගොඩ ගන්න පුළුවන් වෙලාවක් එනවා දවසක භාවනාවේදීම හොඳට තේරෙන්න පටන් ගන්නවා මෙන්න අනුමානය ප්‍රත්‍යක්ෂයේ අනු අනුමානයේ අනු යන හැටිත් ඒකෙන් ගිහිලා වේලාවක අනුමානෙන් අනුමානයට අනුමානෙන් අනුමානට ගිහිලා සම්පූර්ණ කල්පනාවට වැටෙන හැටි ඊට පස්සේ Tamandම මේක තේරුම් ගත්තොත් කිසි බාධාවකින් තොරව ආයශරය මූල කර්මස්ථානෙට රූප කර්මස්ථානෙට ගිහිල්ලා Tamange අරමුණට ගිහිල්ලා ආය ප්‍රත්‍යක්ෂයේ පොට පාදා ගන්න හැටි තේරුම් ගන්නකොට ඒ කාංකා විතරණය සිදු වෙනවා සැක දුර හැරීමක් සිදු වෙනවා එහෙම නැත්නම් මේ හොඳට මේ භාවනා කරලානේ මම මේ දකින්නේ මේක මේ අනුමානයක් වෙන එක ප්‍රත්‍යක්ෂමයි කියලා කල්පනා ඥාන ප්‍රත්‍යක්ෂ මුවාවෙන් වංච කරන්ට ඉඩ තියෙනවා. ඒ නිසා ඒ දේ සිද්ධ වෙනකන් ඒ යෝගාවචරයා ඊගාවට තියෙන මග්ගා මග්ග ඥාන දර්ශනයට සුදුස්සෙක් ලබන්නේ නැහැ. සුදුසුකම් ලබන්න නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයා මේ සැක දුර කර ගැනීම භාවනා පර්යාංකයකදී සක්මනකදී එදිනදා වැඩක් කරනලා මම ඉන්නේ කල්පනාවකද මම මේ ඉන්නේ අස්පනා අපිට දකින්න දෙයකද මම ඉන්නේ අනුමාන අන්වේ ඥානයකද තර්ක ඥානයකද එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයකද කියන එක කොච්චර සියුම්ද කියලා කියනවනම් ওই යෝගාවචරය ඉස්සලා හිතෙන් තරම් ඒක ලේසි නෑ. ඒක ඊටාත්ම සූක්ෂමයි අල්ලගන්ට බැරි පුළුවන් තරමයි. ආන්න ඒ බව දැනගෙන ඉන්න එක්කනා දිනුම් කියන එකයි අපිට මේ ධර්ම අහුම්කන් දෙන්න උනන්දු වෙ යුත්තේ. මේක දන්නවනම් දිනුම් ඒ කොච්චර දැනගත්තත් එක සැරෙන් නම් ගොඩ එන්නේ නැහැ. හැම වෙලාවෙදී මේක පටලවා ගන්න ගතියක් තියෙනවා. ආනේ නිසා මේක සුතමේ ඥානයක් කියලා අපි ගනිමු. නමුත් ඒ සම්මසන ඥානයට එනකොට සුතමේ වශයෙන් ගන්න ඒ ඥාත පරිඥාව තීරණ පරිඥාවකට තුරු දෙනවා. යෝගාවචරයට තීරණය කරන්න වෙනවා මෙවැනි වූ ගම්භීර වූ ප්‍රත්‍යක්ෂයේම හිත තියාගෙන ඉන්නවද එහෙම නැත්නම් චුට්ට ප්‍රත්‍යක්ෂය හම්බෙලා එක කියාපාන අනුමාන ඥාන වලට යන නෑදෑයින්ට කියන යාළුවන්ට අඬහැරපාන කියාපාන තැනකට ගිහිල්ලා Tamange මේ වටිනා යෝගාවචර ජීවිතය අවුල් කරගන්නවද කියලා මේ තීරණය ඊටාම වැදගත්. මෙන්න මේ තීරණ අවස්ථාව සමාජික වශයෙන් හැම යෝගාවචරයකටම බලපාන. කොච්චර ගිහි ගියත් අරලා හිටියත් මෙතනදී නැවතත් ඔය තීර්ධයෙන් සුද්ධ වීමක් එකලස් වීමක් ඉදිරි බැලීමක් සිදු වෙනවා. ගිහිගේ නැතුව ගිහිගේ අතහරින්න නැතුව ගිහිගේම ගත කරගෙන ඉන්න කෙනාට මේක තද බල අභියෝගයක් වෙනවා. මොකද ලෝක දෙකක ජීවත් වෙන්නේ. පරියන්කේ හරියනකොට ප්‍රත්‍යක්ෂයට යනවා. පරියන්කෙන් එළියට ආපුවාම පරියන්කේ ඇතුළේදී පරියන්කේ වැරදිච්චාම ඕන අනුමාන ඥාන දිගේ ඉතින් කල්පනා කරනවා. ඉතින් එතනදී ගොඩ එනවාමයි කියලා කියන්න බෑ. ගොඩෙනවාමයි කියලා කියන්න බෑ. හුඟක් වෙලාවට ඒ අතුරු මාර්ග දිගේ ගමන් කිරීම සිදු වෙනවා. ඒක නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ සඳහන් කළ තියෙන මේ සම්මසන ඥාන වේලාවේදී පරමාර්ථ ධර්ම පිළිබඳව ඇසුවිරුකම් ඇති බහුසුත භාව ඇති කෙනාට භාවනා මාර්ගයේ හරිය මිහිරියාවක් මතුවෙනවා. ව්‍යාකරණ දන්න කෙනාට හොඳ ලස්සන කාව්‍යයක් කියවනකොට වගේ. එහෙම නැති කෙනාට ව්‍යාකරණ දන්නේ නැති කෙනා කාව්‍යයක් ලියන්න හදනවා වාගේ ලියන ලියන වචනෙන් අකුරු වරද්දනවා ව්‍යාකරණ වරද්දනවා. කැලේ නිකම් අන්දාලියෙක් ඇවිදිනකොට යන යන තැන ගහේ හැප්පෙනා වගේ මේ දකින්න හැම දෙයකම මේ ප්‍රත්‍යක්ෂයක්ද මේක අනුමානයක්ද මේක හරිද මේක වැරදිද කියලා හරියට හැප්පෙන තැන තියෙනවා. ඉතින් ඒක කෙටියෙන් හෝ විස්තර වශයෙන් කාටත් මුණ දෙන්න වෙනවා. ඉතින් මේ බාන කියමනේ ධර්ම සාකච්ඡා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒව පිළිබඳව මූලධර්ම මේ වශයෙන් යම් කලෙලියක් ඇති කර ගන්නටයි. මේ විදිහට මේ අතීත අනාගත පච්චුප්පන්න ධර්ම පිළිබඳව අකමැති වුණත් ඉතලා ඔය නාම රූප පරිඥාන පච්චේ පරිඥා ඥානවල නම් ඒක අකමැති වෙන්න ඕනේ. කෙලින්ම වර්තමානයේ පවත්වන්න ඕනේ. නමුත් මෙතෙන්ට එනකොට අනිවාර්යයෙන්ම හිත වාදිනයක් පෙරලා දෙපැත්තෙන් වැක්කිරෙනා වාගේ උතුරනවා වාගේ අතීතේ අනාගතේ උතුරනවා. ඒ උතුරවුවට මොකද ඒ සෑම දෙයකම දකින්න හම් වෙන්නේ අනිච්ඡං කියන එක කයට්ටේන ක්ෂය වෙන ගතියෙන් බලාන බලාන ඉන්න එක මේ අල්ලන අල්ලන එක කැඩි කැඩි යනවා වගේ බිඳි බිඳි යනවා වගේ ඒක ගෙවි ගෙවි යනවා වගේ මේ ගෙවි ගෙවි යෑම පිළිබඳව දන්නේ නැත්නම් බලාපොරොත්තුවක් නොවුනොත් බනහල නොතිබුනොත් ඒ ගෙවි රූප ධර්ම ගෙවි ගෙවි යනකොට හිත කලබල වෙන්න ඉඩ තියෙනවා එතකොට මේ මේ අර රූප ධර්මයන්ගේ ගෙවි යෑමට අනුව අනුග්‍රහ කිරීමක් වෙන්නේ නැහැ. භාවනා නැගිටින්න වෙනවා, දාඩිය දානවා, සහලවනවා, මෙනෙහි කරන කරනකොට ඉස එකක් වුන්, දතේ එකක් වුන්, බඩේ එකක් වුන් එන්න පටන් අර ගන්නවා. නැති අමාරුකම් මතුවෙනවා. ඉතින් ඒක යෝගාවචරයට තේරෙනවා මේක මේ ඉල්ලගෙන දාගන්න දෙයක්ද? එහෙම නැත්නම් මේක අනිවාර්යයෙන්ම සංසාර ගමනේ භාවනා ගමනේ හැටියක්ද කියලා අවුලකටපත් වෙනවා. ඒක නිසා යෝගාවචරයා මේ සම්මසන ඥානයේදී අනිච්ඡං khයත්තේන කියන මේ තනි වචනේ නැත්නම් අනිත්‍යත්වය ක්ෂය වෙන ලකුණෙන් ගෙවි යන ලකුණෙන් මේ දැනගන්න ඕනේ කියන එක දැන පට වටහලා දෙන්නේ කොහොමද මේ බලාගෙන ඉන්න අරමුණ මේ තුනී වෙන්න පටන් ගන්නවා ආනාපානෙන් සුකුම අවස්ථාවට සුකුමතර අවස්ථාවට යනවා පිම්බීම හැකිලිම බලාගෙන ඉන්න කෙනා නම් ඒකේ පිම්බීම වාර හැකිලින වාර වෙන්කර දැනගන්න බැරි තරමට දෙක අතර සියුම් භාව මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් මතුවෙන්න පටන් අර ගන්නකොට යෝගාවචරය මේක වැරදිල්ලක්ද මේක මොකද සතිය නැතිකමක්ද මේක සමාධිය නැතිකමක්ද උනන්දු නැතිකමක්ද කියලා එක්ක හයියෙන් හුස්ම ගන්න පටන් අරගත්තොත් හයියෙන් පුම්බණ්ඩ හකුලවන්න පටන් අරගත්තොත් එහෙම නැත්නම් අරමුණ පේන්නේ නැහැ කියලා නින්දට වැටුනොත් ඒ දෙකේදිම අතුරු මාර්ග වලට වැටෙනවා අවුල් වෙන්න පටන් අරගන්නවා. ඉතින් යෝගාවචරයා මේ අනිත්‍යත්වයේ වැටෙන්නේ ක්ෂය වෙන ගතියෙන්, ගෙවි ගෙවි යන ගතියෙන් කියලා මේකත් මේ භාවනාවේ ලකුණක්ද කියලා බලන්න මම හිත කලබල කරන්නේ නැතුව හිත තැම්පත් කරගෙන අවුල් වෙන්න නොදී පවත්තන්ට ඕනෑ කියන්නයි මේ ධර්මදේශනා මාර්ගයෙන් කියලා දෙන්නේ. එහෙම කාය සංඛාරා පටිසම් පටිපස්ස පටිපස්සම්බනේ නැත්තම් පස්සම්භයං කාය සංඛාරං කියන විදිහට ගත්තා වූ රූප ධර්මයේ කාය සංඛාර කියලා කියන්නේ රූප ධර්මයේ සංසිද්ධියෝමේ සංසිද්ධියෝමේ භාවනා කරනවායි කියලා කියන්නේ ඒකේ සංසිඳවන්න දෙයක් නෑ ඒක සංසිඳිලා තියෙන්නේ සංසිඳනකොට හිත කුලප්පු වෙන එකයි මෙතන තියෙන වැරද්ද හිත කුලප්පු නොවෙනා තාලෙට භාවනා හිත පවත්තන්ටයි බුදුහාමුදුරුවෝ මේ බණ කියන්නේ ඒ බණ අපි මේ කටපාඩම් කරන්නේ. ඒකයි අපි නැවත නැවත මතක් කරන්නේ. එතනදී අපිට සරණට පිහිටට ඉදිරිපත් වෙන්නේ කෙලස් නෙවෙයි නික්ලේශී භාවයයි. අර වෙලාවේ හිත කැළඹෙන ගතියට කියන්නේ බය කියලා මේ කෙලස් වලට නමක්. කෙලස් සහිත හිත උවණාවෙන් භාවනා කරනකොට තැම්පත් වෙනකොට වුණත් හිත ඇවිසෙන්න පටන් ගන්නවා. කලබල වෙන්න පටන් අරගන්න. කලබෙන්න පටන් අරගත්තට පස්සේ අර මේ වතුර දිහා බලාගෙන ඉනකොට මූණ ගන්න හුස්ම පාර වැටුනොත් එimhe වතුරට වතුර කැළඹිලා අර මූණේ ස්වභාවය විරූප වෙන්න වගේ බලන රූප ධර්මයේ යථාභූතය දක් ගන්න හම් වෙන්නේ නැහැ අවුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අනිච්ඡං කයත්තේන අනිත්‍යත්වය ක්ෂය වෙන ලකුණෙන් දැනගන්න කියනකොට දුක්ඛං භයත්තේන කියලා අටුවාචාරින් වහන්සලා මම හැප්පිලා කියන්න පුළුවන් වචනයක් සඳහන් කරලා තියෙනවා. එතකොට බය ඇති වෙනවා නම් කෙලස් නිසා ඒක දුකට හේතු වෙනවා නැත්නම් දුක තේරුම් ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. නැත්නම් ත්‍රිලක්ෂණේ තේරුම් ගැනීම පටලැවෙනවා. ඉතින් මේක නොවිච්ච කෙනෙක් නැහැ. හැම වෙලාවෙදීම අරමුණු තුනී වේගන එනකොට මම මොකද කරන්න ඕනෑ කියන එක ඇහුන් නැත්නම් ධර්ම සාකච්ඡාවක් නෙවෙයි. හැම ධර්ම සාකච්ඡාවෙදීම කොයි තූත්තු කුඩේකින්ද හරි කවුරු හරි අත උසලා කියනවා හොඳයි හොඳයිම තැම්පත් වුණාම ඊගාට මොකද කරන්නේ? ඒ කියන්නේ මෙතන සැකයක් තියෙනවා. ඒ කියන්නේ මේක බයක් තියෙනවා. ඉතින් ඒක දොස් කියන්න දෙයක් නැත්තේ සරුවචනාංශේ දැනගත්තා. උන්වහන්සේ විතරයි ඉස්සල්ලාම මේ බුද්ධ කල්පේ මෙන්න මේ අවස්ථාවේදී නොසැලීන්ට ඕනෑ කියලා නොසැලෙන කමට හිත අධිෂ්ඨාන කරගත්ත උන්වහන්සේ විතර. අනික් සෑම කෙනාම එතෙන්දී අනිවාර්යයෙන්ම සැලෙනවා. සැලීම මනුෂකමක් කියලා ස්වභාවයක් කියලා ගන්න. ඒ නිසා මෙතනදී නොසැලී සිටින්ට බණහබු නැති කෙනාට කවදාකවත් බෑයි කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. අනිවාර්යෙන් පරතෝ ഘോഷය අවශ්‍යයි. මෙහෙම වෙන එක හරි ඒ වෙලාවේදී නිස්සද්ද වුණොත් තමයි යන්න දිනන්නේ කියන එක තේරුම් ගන්න නම් බුදු බුද්ධ හාමුදුරන්ගේ හෝ බුද්ධ ශ්‍රාවකෙන්ගේ බණහලා තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මේක එක විදිහකට බලනකොට අර සම්මියද්දෘෂ්ටිය පහළ වෙන හැටි මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගන්න හැටි පිළිබඳ අයනු ආයනු පාඩම වගේ. ඉතින් මෙතන ඉන්න හුඟව දෙනකොට මේක මම නැවත නැවත කියන්න ඕන කමක් නැහැ. හුඟව දෙනෙක් කන හුරු කරගෙන තියෙනවා. මම මේක කියන්නේ ඊගාව පොට පාදා ගණ්ඩායි. ඒ මොකද්ද? මෙන්න මේ විදිහට අපේ හිතත් ඊගාවට තැම්පත් කරන අපේ තුම යම් වෙලාවක හොඳට ආස්වාද ප්‍රසආචේ හෝ පිම්බීම හැකිලිම හෝ මායාවක් කරදරයක් බාධාවක් නැතුව හොඳට තැම්පත් කරගෙන ඉන්න පුළුවන් කියලා. ඊගාවට ඒ යෝගාවචරය ඒ tire උස්සගත්තට පස්සේ ඊගාව tire දකින්න. ඒ tireෙදිත් ඔය විදිහම පාඩමක් අවශ්‍යයි. ඔය විදිහම උපදේශ මාලාවක් අවශ්‍යයි. මොකද අර පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති කිව්වට පස්සේ සතිපට්ඨාන සූත්‍රේ නැති වුණාට ওই ගිරිමානන්ද එහෙම නැත්නම් රාහුල වාද සූත්‍රය පෙන්වනවා පීටි පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති පීටි පරිසංවේදී පස්ස සිස්සාමි සික්කති සුඛ පරිසංවේදී අසසිස්සාමිති සික්ඛති සුඛ පරිසංවේදී පසසිස්සාමිති සික්ඛති කියලා අර පළවෙනි තැම්පත් කර ගැනීම හරි ගියා නම් එයාට ආනිසංශ දෙකක් හම්බ වෙනවා ප්‍රීතිය සහ සුඛේ පහළ වෙන්න පටන් ගන්නවා. ආ දැන් මේක තමයි මම මෙච්චරලා භාවනා කරගත්ත දේ දැන් කරන්න තියෙන නිස්සද්දව නෙසලී හිත සැලෙන්න දෙන්නසෝ භාවනා කරන්න ඕනෑ කියනකොට ඉතින් අර කනික පීටි කුද්ධිකා පීටි ආදි වශයෙන් ඇඟ කිලිපොලාගෙන යන ගති ඉතින් ආලෝක පහසු වෙන්න පටන් අර ගන්නවා. ඉතින් එතෙන්දිත් යෝගාවචරය අර මේ ඕනකට වැඩිය මේවා ගැන කලබල වෙන්න යන්න නරකයි. මේ ඒතකොට තරමුණු ගිලිහෙනවනේ. ඒතකොට වර්තමාන මොහොත පන්නනවනේ. අපි හිතමු මේක පහ ඒක පහ වුණායි කියලා. ඒක පහ වුණාට පස්සේ ඔන්න චිත්ත පරිසංවේදී අසසි සාමීති සික්කති කියලා යෝගාවචරයෙන් කියනවා දැන් නම් හිතට අරමුණක් නැහැ. හිත විතරයි කියලා වගේ. ඒ තරමටම අරමුණ ගෙවම් කරලා හිතත් නිශ්චල කරන්න පටන් අරගන්නවා. ආන එතනදිත් ඒ යෝගාවචරය තේරුම් ගන්න ඕනේ කවදාකවත් මේ සංසාරයේ හිතට තනි කර ඉන්න බෑ අරමුණු නැතුව. මෙතන තියෙන අරමුණ සියුම් වෙලා මම දක්ෂ වෙලා. දක්ෂ වෙච්ච නිසා බාධාවක් නැතිව ගම හතුරු පාරක් නැතිව හොඳට පාහනේ වාහන මේ පාරේ මොනවක් නැතුව මගේ වාහනේ විතරක් ඕන වේගයකින් යන්න පුළුවන් වගේ නැත්තම් අජටවකාශ යානයක් පොළවෙන් උස්සලා අරගත්තට පස්සේ අභ්‍යවකාශය යනවා වගේ කිසිම දෙයක් හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී උදම්මනන්නත් නරකයි. මේ වෙලාවේදී සටන පාවා දෙන්නත් නරකයි. මේක පුළුවන් තරම් මේ අලුත් සමබරතාවයට හුරු කර ගන්න ඕනේ. ආන්නේ හුරු කරගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට චිත්ත සංඛාර පටිසංවේදී කියලා ඊගාව අවස්ථාවක් ලැබෙනවා. චිත්ත සංඛාර වැටෙන්න පටන් ගන්නවා. අර හොඳට චිත්ත අවස්ථාව බහු කරාට පස්සේ හිත ඇතුලේ මේ නෑ කිව්වට මේක ඇතුලේ රැලි වගේක් තියෙනවා. මේක ඇතුලේ මොනවද හොල්මනක් තියෙනවා. මේ හොල්මන මොනවද අපි වෙන තැනකින් දැන් ඇත්තට මේ මේගිය සූත්‍රයෙන් ගොඩක් ඈතට ගිහිල්ලා අපි ඉන්නේ. නමුත් අපි මේක තර්කයක් ගොඩනගාගෙන යන්නේ. ඒක සඳහා ගත්තොත් මේ චිත්ත සංඛාර කියලා හරුවත්ංශයේ දේශනා කරන්නේ සංඥා වේදනා දෙක. දැන් හිත ඇතුලේ තන්නේ ක්‍රම රජ කරන්නේ චෛසික දෙකක් සංඥා චෛසිකේ සහ වේදනා චෛතසිකේ. මේ වෙලාවේදී වේදනාව පිළිබඳව සුඛ වේදනාවක් වුණත් එහි තියෙන දුක දැක ගන්න පුළුවන්. දුක් වේදනාවක් වුණත් එහි තියෙන සුඛ දැන ගන්න පුළුවන්. අදුක්කම සුඛ වේදනාවක් වුණත් ඒක සැප වශයෙන් හා දුක් වශයෙන් ඕන විදිහට පැත්ත මාරු කරලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ නිකන් පෙරලෙන පටන් ගන්නවා. දුක් වේදනාවක් කිව්වට ආ ඒක හොඳයි. මොකද හිත දුක් වේදනාවක් ආපම සතියෙන් හිත පිට යන්නේ නැහෙනි. සතිය හරියටම දුක් වේදනාව හිටිනවා. මේක දිහා හොඳට මුල මැදමඟ බලානිනකොට මේක යනකොට සැපකුත් තියෙනවා. ඒක නිසා මේක හොඳයි කියලා සුඛ දුක් වේදනාවෙත් ඔන්න නොදැක්ක මිහිරියාව පේන්න පටන් ගන්නවා. සැප වේදනාවක් ආපුවාම තේරුම් අරගන්න උඹ hina වෙලා සැපට ආවට උඹ යනකොට දුකයි. උඹ ආවට පස්සේ හිත හැල්ලු වෙනවා පිට යනවා. හිත නිකන් මේ සම්භෝගයට පෙළඹෙනවා. එහෙම නැත්නම් මේ සංభాෂණයට පෙළඹෙනවා දොඩමළු වෙනවා ඒ නිසා උඹෙත් තියෙන අඩුපාඩුවක් උඹ ආපුවාම මට හොඳක් නෙවෙයි කරලා යන්නේ කියලා යනකොට දුකක් ඉතුරු කරලා යනවා අදුක්කම සුඛ වේදනා ඉස්සල්ලාම තේරුම් ගත්ත දවස යෝගාවචරයට මේක තමයි මම වැඩි වෙලා හිටියේ කවදාත් මේක වේදනාවක් වශයෙන් මම දැකලා තිබුණේ මම මේ වෙලාවේ වෙන දේවල් වලට හිතනවා දැන් නම් ඕන වේදනාවේ දුකක් සැපක් නැති අවස්ථාවක් තියෙනවා කියලා අදුක්කම සුඛ වේදනා දැනගන්නකොටම මිහිරි සැපක් ඇති මේ භාවනාවෙන්ම මතු කරගත යුතු දෙයක් නේද කියලා මේක නොදන්නවා නම් දුකයි මේක නොදන්නවනම් දුක් වේදනාව ගැන නෙවෙයි හිත තියෙන්නේ වෙන දේවල් ගැන හේලා වේදනාව පිළිබඳ අනිවාර්යයෙන්ම දැනගත යුතු මැද නොදැන යන ඔන්න දැන් වැටහෙනවා ඔන්න එතකොට අදුක්කම සුඛ වේදනාව දැනගත්තා වූ සුඛේ තියෙනවා ඒක නොදැන යනවා එක පාට සද්දයක් ඇහෙනවා ඒක පාට වේදන හිතවිල්ලක් එනකොට දුක දුක ආයිසිකෙන් පිට අන්න ඒකට ආයෙත් දුක එනවා අන්නේ විදිහට වේදනාවේ හොල්මනක් මිසක් වේදනාවේ නිශ්චය සැපයක් නැහැ වේදනාවේ නিত্য හොඳක් නැහැ මංගලත්වයක් නැහැ දුක වේදනාවේ සැප දුක ටික තියෙනවා දුක් සුඛ වේදනාවෙත් තියෙනවා. අදුක්කම සුඛෙත් තියෙන නිසා මේක අර හිත ගිය තන ආදර රජමාලිගාව හැදේ වගේ තමන්ගේ දෘෂ්ටියේ හැටියට තමයි හිතේ තියෙන தත්ත්වය හැටියට තමයි මේ දුක් සැප වේදත් වෙන්නේ කියලා දුක් වේදනා පිළිබඳ අලි පුදුමාකාර පළල් භාවයකට එන්න පටන් අර ගන්නවා. ඊගාවට සංඥාව අරගෙන බලනකොට මේ සංඥාව හරියට මීහරකෙක්ගේ නහයට දාගත්ත නාස්ලණුවක් වගේ එහාට අදිනකොට ඒ පැත්ත වෙනවා මෙහාට අදිනකොට මේ පැත්ත වෙනවා අපි සම්පූර්ණ වැඩ කරන්නේ හීන ලෝකෙක මනෝ ලෝකෙක මේ සංඥා තමයි අපි නලවන්නේ අපි නටවන්නේ මොන දෙයක් හරි සංඥාව මේක හරි කියලා ගත්තොත් ඒක හරි තමයි වැරදි කියලා ගත්තොත් වැරදි තමයි ඒ ලෝකෙට කිසිම වෙන දෙවෙනි අධිරාජ්‍යයක් නැහැ. තමන්ගේ තකතිරුකම තමයි එකම අධිරාජ්‍යය. මේ අධිරාජ්‍යය තමයි සංඥාව තීන්දුව කරන්නේ. අනේ මේකනේ මේ භාවනා කියන්නේ කියලා මේ සංඥා සහ වේදනා පිළිබඳව වැටහෙනකොට ඉස්ලාම හිත කුතුහලය නිසා හෝ ඇවිස්සෙන්න පටන් ගන්නවා. දැන් මෙතනදී කොහොමද මන් දන්නේ භාවනාවේ ඉන්නවයි කියලා? කොහොමද මන් දන්නේ කල්පනා කරනවයි කියලා? කොහොමද දන්නේ මේක සතිය කියලා? කොහොමද දන්නේ මේක සමාධිය කියලා? කිසිම සමාධිගතයක් පේන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නේ සමාධිය සමත සමාධියනේ. මෙතන එහෙම සමාධියක් නැහැ. නමුත් හිත නොදැක්ක පැති නොදැක්ක දේවල් දිගේ පුදුමාකාර විදිහට විහිදෙනකොට අර වේදනා සංඥා කියන මේ චෛතසික දෙක ඇල්මැරිගෙන එනකොට පණ ගෙවිගෙන යනකොට පණ අදින වෙලාව එනකොට අසත්පුරුෂයාගේ හිත කලබල වෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරන මෙතෙන්දී අසත්පුරුෂ වෙන්නේ නැතුව වෙන්න මේකේ දෙයක් ඇත්තේ නැහැ. එහෙම බුලුවන් තරම් නිශ්චල හිතකින් සමාධිමත් හිතකින් බලාන හිටියොත් අන්න ඒක සම්මසනයක් වෙනවා. මේ චේතනා චේතනාන වේදනා සංඥා චෛසික දෙක තම තමන්ගේ රංගන දක්වනකොට ඒක පරාමර්ශණය කළොත් මේ විදිහට වේදනා එන එක මේක මමයි මේක මගේයි මේක මගේ ආත්මයයි මේ සංඥා කියලා මේවා නිකම්ම මිරිඟුවක් නෙවෙයි මේක මගේ මේ මති මතාන්තරයි මගේ පරණ මතකයි කියලා මෙව මම මාගේ ආත්මය කියලා ගණ්ඩ ගත්තොත් ප්‍රපංච වෙනවා. ප්‍රපංච වෙනවා නම් ඒකට කියන්නේ පරාමර්ශණය කරනවා කියන්නේ. මතුවෙන මතුවෙන චෛසික ධර්ම පිළිබඳ පරාමර්ශයට යෙදවීම තමයි පෘථජ්ජනයාගේ අනිවාර්ය වැයිකිය. ඒ වැයිකියද යා එන හැම දෙයක්ම තමන්ගේ මල්ලේ දා ගන්නවා. මේක මගේ මාගේ කියා ගන්න යනවා. නමුත් මේ චෛසික දෙක නැත්තම් මේ මනෝ සංස්කාර චිත්ත සංස්කාර දෙක එනකොට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක අගේ ආත්මේ නෙවෙයි මෙන්න මේකටයි මේ විශේෂ පස්සනාව කියන්නේ විපස්සනාව කියන්නේ ඒ නිසා මේක මම්මාගේ හැඟීමෙන් තොරව බලන එකට කියනවා සම්මසනීය කරනවා කියලා. සම්මසනීය කියන එකම <clears throat> මෙතෙන්දි කියන්න පුළුවන් කලබල නොවි මේ දේශ බලා සිටීම. යමක් නොකර සිටීමේ හැකියාව බැලීම තමයි මෙතනදී සම්මසනේ වෙන්නේ. එතකොට රූප ධර්ම ගැන නෙවෙයි මේ කතා කරන්නේ රූප ධර්ම කියන tire ඉක්මවාගෙන ගිහිල්ලා මතුවෙන නාම ධර්ම විශේෂ රූප ධර්ම සංසිඳනකොට වගේම සංසිඳ වීමයි තැම්පත් කිරීමයි කෙරෙන්න ඕනේ එතකොට වෙන්නේ කය මේ රූපං අතීත අනාගත පච්චුප්පන්න අනිච්ච ධම්මං පටිච්චසමුප්පන්න කය ධම්මං වය ධම්මං විරාග ධම්මං කියලා ඊ අර කලබල වෙන නලියන පොපියන කිටිකවන වේදනා සංඥා එහෙමම නිකන් දුර්වර්ණ වෙන්න පටන් ගන්නවා. ඒකෙන් අපිව නටවන්න, ඒකෙන් අපිව නලවන්න, ඒකෙන් අපිව පිනවන්න, ඒකෙන් අපි කෝලකරන්න, ඒකෙන් අපි කෝඩු කරන්න තිබුණු ගති පිළිබඳ විශ්වසනීය ඥානකින් එතන යන නිසා ඒවට කරගන්න දෙයක් නැති වෙනවා. හරියට තණ්හාරති රගා තුන්දෙන ඇවිල්ලා එයාගේ තාත්තට කරගන්න බැරි, මාරයට කරගන්න බැරි වෙච්ච දේ අපි කර දෙන්නම් කියලා පොරොන්දු වෙලා තමයි එන්නේ. නමුත් බෝස්තාන් වහන්සේ ඇස් දෙක අරලවත් බලන්නේ නැහැ තණ්හාවගේ රංග රංගාගේ රංගන දිහාවත් තණ්හාගේ වාදන දිහාවත් රතියගේ ඇති නැටුන් දිහාවත් මොකක්ද බලන්නේ. එතකොට මොකද වෙන්නේ? අරගොල්ලෝ ඔක්කොම හෙම්බත් වෙලා යනවා. ඒ නැත්තම් ගීගේ අරින්න ඉස්සලා දවසේ රාත්‍රී ආපු නාටිකාංගනාවෝ මේ පින්වත් කුමාරයාට නිදාගන්න ඉස්සලා මිහිරි නුරා ඇඟුම් පාණ්ඩයි ඒ සම්පූර්ණ අංග සංස්කරණයෙන් යුක්තව ඇවිල්ලා නටන්න පටන් ගන්නවා. ඉතින් කුමාරයාට මේක බේන්නේ බඩේ බඩ පණුවන ලියන්නා වගේ අසුචි කොටක පණුවන ලියන්නා වගේ අභිත්‍ය ඇත්තට හරුණාට පස්සේ අර අංගනාව නැටුවට කවුද බලන්නේ? එහෙමම තැම්පත් වෙනවා. තැම්පත් වෙලා අන්තිමට කොච්චර දුරට යනවද කියනනම් අර සංගීත භාණ්ඩුවටම වැටිලා කට අරගෙන හෙළුවැල්ලෙන් කෙලවක් කරගෙන බුදියාගෙන ඉන්නවා දකින්නට ඇරලා බලනකොට ආන්න පේනවා මුන්දලාගේ රංගනේ. එතෙන්දී තමයි තීන්දුව ගන්න ගීගේ අතාරින්. ඒ වගේ මේ රූප ධර්ම උඩ දාන කොටත් වේදනා සංඥා උඩ දාන කොටත් උඹලා හොඳ පුළුවන් තරම් නටාපල්ලා කියලා පිටිපැතර හැරුණොත් ඒව එතනම හෙම්බත් වෙනවා. ඒව එතනම මේ නිකන් පරාදයටපත් වෙනවා. විරාගයටපත් වෙනවා, ක්ෂය වෙනවා, වැය වෙනවා. මෙන්න මෙතනදී තමයි යෝගාවචරයට ජයසක්ඛණ්ඩ පිමින්න පුළුවන්. නමුත් කලාතුරකින් තමයි යෝගාවචරයේ ඒක දිහා ඒ විදිහට පිටිපැතර හැරෙන ගතියක් තියෙන්නේ. රූප දැක්කට නොදැක්කා වගේ ඉන්නේ. සද්ද ඇහුනට බීරෙක් වගේ ඉන්නේ. එයා කියන්න කරන්න දේවල් තිබුණාට මෝඩෙක් වගේ ඉන්නේ. හැකියාව තිබුණාට කොන්දපන් නැති වගේ ඉඳලා මෙන්න මෙතනදී ජාම බේර ගන්න මිනිහට විතරයි යෝගාවචරය කියන්න පුළුවන්. නැත්නම් ඒ මනුස්සයා විතරයි සත්පුරුෂයා කියන්න පුළුවන්. ඉතින් අපේ අසත්පුරුෂ ගති වැඩි. ඒ මොකද අපි සංසාරේ පුරාම මේවා දකින්නට උඩ දාණ්ඩයි කියාපාණ්ඩයි උඹලා දැක්කේ නෑ මං විතරයි දැක්කේ කියණ්ඩයි එහෙම නැත්නම් එහෙම නිකන් ඉන්න මිනිස්සෙක් අවුස්සණ්ඩයි පුරුදු කරලා තියෙනවා. ඒකට කියනවා කුප්පණ ගති කියලා. මෙතන තියෙන්නේ සංසිඳ වීම. ඒ සංසිඳීමේ ස්වභාවය තමයි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං. නමුත් මේ කය වය විරාග තුන මතුවෙන්නේ නැහැ අනිච්ච සංඥාවෙන් බැලුවේ නැත්නම්. මේවා නිට්ටයයි කලාතුරකින් දකින්න හැම නිසා කටත් අරගෙන මේක දිහා බලාගෙන ඉන්න ගියොත් හිතත් ඇවිස්සෙනවා මෙව්වත් හොඳට රංගන නටලා අන්තිමට අපෙන් ගානකුත් අරගන්න. ඒ කියන්නේ සංසාරයක් තව තෑගි වශයෙන්ුත් හම්බ වෙනවා. මෙන්න මේක පිළිබඳව සම්මසනය පරාමසණයෙන් තොරව ප්‍රපංච ධර්ම ඇති වෙන්න දෙන්නේ නැතුව මම මාගේ හැඟීම ඇති වෙන්න දෙන්නේ නැතුව තණ්හා මාන දිට්ඨිය ඇති වෙන්න දෙන්නේ නැතුව බලන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ සම්මසන ඥාන දක්වාම සති සමාධි උනච්ච යෝගාචර පමණයි. අනික් කෙනෙකුට කවදාකවත් මේම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒත්තු කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා නිකන් මේ මේ ප්‍රලාප කතා කරනවා කියන්නේ. එහෙනම් අපිටත් ඕවා පේන්න එපායි කියලා. පේන්නේ නැහැ. පේන්නේ ඉස්සලා ඒ නාම රූප වශයෙන් පච්චේ පරිගාවයෙන් හිත දියුණු වෙන්න ඕනේ. සති සමාධි දියුණු වුණාට පස්සේ මෙතෙන් පේන නමුත් මෙතෙන් පෙන්වත් කුලප්පු වුණොත් ආය ඩෝන් ගාලා ඇදගෙන වැටෙනවා හිටපුතන්ටත් පල්ලෙහා තැනකට. මෙන්න මෙතනදී ඊටාම තැම්පත්ව තලතුණා තාලෙන් දැක්කට නොදැක්කා වාගේ ඇහුණට නැහුණා වාගේ මේ විදිහට කටයුතු කරන්න නම් සම්මසනේ පරාමසනේ කියන දෙකේ වටිනාකම තේරුම් ගන්න. වෙනස තේරුම් ගන්න ඕනේ. අපේ පෘථග්ජන ගතිය තියෙන්න සම්මර්ෂණයමයි. කියන්නේ අල්ල බදා ගන්න ගතිය. මේක මම මාගේ කියන ගතියමයි. ඒ පරාමර්ශණය මේ පරාමර්ශණයමයි තියෙන්නේ. සම්මසනේ කියලා කියන්නේ ඒක මේ අර බණ කියනකොට අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරේ මේ දලිපියක් ඒ පටිය ගානකොට දලිපිය අල්ලගන්න ඕනේ අමෝරගෙන බෑ. බොහෝම සුඛ නම්්‍ය තාලයට. ඒ දැලේ පටිය යන තාලෙට ගානට පාත්තගෙන යනවා. එහෙම නැතුව අමෝරා ගත්තොත් එහෙම දැලි ගලේ වැලි ගලේ ගානකොට අමෝරා ගත්තොත් ගලේ ඇදුනොත් එහෙම දැල්ල ඉවරයි. පටිය ගෑවුනත් ඉවරයි. ඉතින් ඒක ගෑවෙන්නේ කැපි කැපෙන විදිහට වදින්නෙත් නැතුව අර මේ මුවාත මුවත් වෙන තාලෙට අල්ලන්න සම්මසනයක් තියෙනවා. ගිනි කූරක් කරන වෙලාව ගිනි පෙට්ටියට ගහනකොට ඒකට දමල ගහලා බෑ. අමෝරගෙන බෑ. ඒක හරියට කෝණයක් තියෙනවා හරියට බරක් තියෙනවා. අන්නේ කොටට ගහපුවා ඔන්න ගිනි කූරක් පරියනවා. එහෙම නැත්නම් ගිනි පෙට්ටිය ඇතුලේ තියලා කොච්චර හයියෙන් හෙල්ලුවත් ගිනි කුරක් පරිගින්නේ නැහැ. ගිනි පෙට්ටිය ගිනි කුර අරගෙන ඉවරලා වෙන ගිනි පෙට්ටිය පැත්තේ අර වෙන කොහේ තැන ගැහුවත් පත්තු වෙන්නේ නැහැ. අන්න එතන තියෙන මේ කෝණයත් අන්න එතන තියෙන මේ ශක්තියත් කියන දෙක මෙතනදී යෝගාවචරයට එක විදියකට බලනකොට පදම එන්න සකස් වෙලා තියෙනවා. නමුත් ඉබේන්නේ නැහැ. හරියට නියම එල්ලයත් නිවැරදි එල්ලයත් ඒ අවශ්‍ය කරන අප්‍රමාදී ගතියත් හරි ගානට යනකොට අදියට දැලිපිය ගලේ අල්ලන්නා වාගේ, පටි අල්ලන්නා වාගේ, ගිනිකූර දෙසරයක් විතර ගානට ගිනි පුළඟක් එන්නා වාගේ ගානට තමයි තේරෙන පටන් ගන්නවා. මෙන්න මේක තමයි පදම කියලා. අන්නේ පදම එනකොට තමයි Tamanට සැක සංකා දුරු වෙන්නේ. මේකට බුදුහාමුදුරුවෝ හිටියත් නැතත් මේක දන්නවනම් මම ගොඩ. ධර්මයේ පිළිබඳ විශාල දැනුමක් තිබුණත් නැතත් මේක දන්නවනම් මම ගොඩ. මේක පිළිබඳව සංගරත්නයකින් උපදේශ ලැබුණත් මේක දන්නේ නැත්නම් මම මඩේ. මේක දැනගත්තොත් මම ගොඩ. මෙන්න මේකට අවශ්‍ය කරන සීලෙ මෙච්චරයි ඊට වැඩිය වැඩි පද ඕනේ නැහැ. අන්නේ විදිහට Tamanට Taman පිළිබඳ විශ්වාසයක් වෙනවා බුද්ධ ධම්ම සංඝ සීල කියන හතරට වාංගු වෙලා. ඉතින් එතකොට මේ යෝගාවචරයට අනිවාර්යයෙන්ම පන්නරයක් ලබනවා. පෙර නොඇසු නොවිරු විදිහට ධර්මතාවත් එක්ක රූප ධර්ම, නාම ධර්මත් එක්ක කටයුතු කරන්න මෙහෙමයි කියලා. ඉතින් ඒ කටයුතු කරන්න මේ ඉතිසල කරගත්ත වැරදි ටික මතින්මයි. ඉතින් වැරද්ද අපි කියනවා රූප දකින්නකොට සම්මර්ෂණ වෙනකොට පරාමර්ෂණය කර කර හිටපු කෙනෙක් ඒ පරාමර්ෂණය කරපු එක ලැජ්ජාවට කාරණාවක් කරන්න බුදුහාමුදුර කවදාවත් බණ කියන්නේ නැහැ. මොකද පරාමර්ශණය තමයි අපිට අම්මලා අප්පලා පුරුදු කරලා තියෙන්නේ. සංසාරේ මේ ලෞකික ඥාන කියලා උගන්වන්නේම පරාමර්ශණයමයි. ඉතින් මේ පරාමර්ශණය කරගෙන ඉතිපෙකන දැන් සම්මර්ශණය උගන්වන්න ගියාම හරියට මේ තලිපී අල්ලන්න වගේ, ගිනි කූර අල්ලන්න වගේ හරි ගාණක් තියෙනවා ඒ මට්ටමට බස් ගන්න ඕනේ. ආන්නේ බැස්ටි මේකන ගත්ත දවසේ තේරෙයි මොනම යක්කටවත් මේක කියලා දෙන්න නම් බෑ. යාම උත්සාහ කරලා බලන්න ඕනේ කියලා Tamanට තේරෙන්න පටන් අර ගන්නවා මේක පිළිබඳව තුඳන් අනාන හිටියොත් ඊගා චිත්තක්ෂණේ සම්මසනයක් වෙන්න පරාමර්ශණය වෙනවා. ඊගා චිත්තක්ෂණේ තණ්හාමාන දිටි උපදිනවා කියලා දිගින් දිගට දිගින් දිගට ඒ සංකිපිත්වාවවත්තානේ පඤ්ඤා කියන එකත් මෙතෙන්දි විස්තර කරන්න ඕනේ. මෙතන මේ තාම සියලු නාම ධර්ම රූප ධර්ම අන්තිම පරමාණු දක්වා බිඳගෙන මේ කටයුත්ත යන්නේ. තාම රූප සහ නාම පවතින්නේ කලාප වශයෙන්, කැටිති වශයෙන්, රීති වශයෙන්, සංකිපිත්ත වශයෙන්. ප්‍රධාන තොග වශයෙන් පේන්නේ. ඉතින් ඒ නිසා සමහර විටක භාවනා කරනකොට උන්න අත නැති වුණා වගේ පේනවා. සමහරලාට යටපැත්ත නැති වුණා වගේ පේනවා. එතකොට අපි භාවනා කරනකොට කියන්නේ මම භාවනා කරනකොට යට කොටස නැති වුණා කියලා අපි ඒක වාර්තා කරන්නේ කායට සම්බන්ධ කරලා. මේ බලන්න අරමුණෙන් කොටසක් නැති වුණා කියන්න අපිට බෑ. ගුරුරැත් කියනවා නෑ එහෙම කියන්න බෑ අර විදිහටම කියන්න කියලා. මොකද බබාගේ භාෂාවට පුරුදු කරන්නේ. ඒ නිසා ඒ වෙලාවේදී සමහර විටක ඔන්න එක පැත්තක් අතක් උඩ අතක් තියාගෙනකොට උඩු අත යට ගිනිකන් දක්වාගේ උඩින් තියෙයකට උඩින් තියෙන අත උණු වෙලා යනවා වගේ ගින්නි ගන්නවා තේරෙනවා. ඉතින් මේ යෝගාචර කියනවා අත් දෙක ගිනි ගන්නවා කියලා. ඊගාට ඔළුව හරිය විතරක් කම්පණ වෙලා සැලෙන්න පටන් ගන්නවා. ඒකට ඔළුව සැලෙනවා කියලා කියනවා. අපි හැම වෙලාවෙදී මේකේ මගේ අත, මගේ ඔළුව කියන අර සම්බන්ධ කරලා මම මාගේ හැඟීම ඇති කරලා කතා කරන එක අර බබා ඔයා කවුද කියලා ඇහුවොත් එයා බබා තමයි. එයා දන්නේ නැහැ නමක් දන්නෙත් නැහැ පුතා දන්නෙත් නැහැ තාත්තා දන්නෙත් නැහැ පිරිමි ගැන දන්නේ එයා කියන්නේ තමන්ට අම්මා තාත්තා බබා කියන නිසා යත් බබා කියා ගන්නවා වගේ අපේ වචන තාමත් එන්නේ අර කියන මේ සම්මුතියට අනුව තමයි. ඒ සම්මුතිය හැම වෙලාවෙම නිත්‍ය සංඥාව තමයි දෙන්නේ. මගේ අත් දෙක මෙහෙම තියෙන්න ඕන නමුත් භාවනාදී නැති මගේ ඔළුවේ හෙල්ලෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ඔන්න හෙල්ලෙනවා. මගේ කටේ කෙල හැලෙන්න බෑ. ඔන්න කෙල හැලෙනවා. ආදි වශයෙන් මේවා එනකොට පේන්නේ නිකන් මේ නඩුවෙන් පෙරදුනා යුද්ධෙන් පෙරදුනා වාගේ අර ඒ කොටස් නැති වෙයි ඒ කොටස් ගෙවෙයි එතකොට ඇත්ත ඒක අරලා හෝ බලන හයියෙන් හුස්ම අරගෙන හෝ බලන නමුත් අනිච්ච සංඥාවේ ඉන්න කෙනෙක් නම් මේ ක්ෂය වීම පේන්නේ මේ වැය වීම පේන්නේ මේ විරාගයයි පේන්නේ කියලා නොඇල්මයි මේ පේන්නේ කියලා ඒව පෙන්වන්නේ නිකන් මේ සංකේත ස්වරූපෙන් මොකද තාම කලාප සම්මසනය සිද්ධ වෙන්නේ. රීති රීති වශයෙන් කොටස් කොටස් වශයෙන් සිද්ධ වෙන නිසා යෝගාවචරයට මේ සම්මසන අවස්ථාවේදී ව්‍යාකරණය පිළිබඳව සම්මුති සහ પરමාර්ථ ධර්ම පිළිබඳව රූප නාම ධර්ම පිළිබඳව පුදුමාකාර පරිවර්තනයක් සිදු ඒ පරිවර්තනය තමයි යා මේ විපස්සනාවට සල්ලං කරන විපස්සනාවට සමාජිකත්වයක් දෙන්නයි මේ හැම පරීක්ෂාවම කරන්නේ. ඉතින් මේ පරීක්ෂා කරන වෙලාවට ඉස්සෙල්ලා යා සාමාන්‍ය සම්මුතියේ පවතින සතෙක් පුද්ගල ආත්ම ගතියක් තියෙනවා. නමුත් මේ චිත්තක්ෂණේ සම්මසන චිත්තක්ෂණේ අන්නර සත්ව පුද්ගල ආත්මික නැති කරලා හුදු ධර්මතාවයටපත් වෙනකොට සමහර විතක යෝගාවචරයක අඳුරගන්නේ මම හිතියා දන්නෙත් නෑ මට මොනවා වුණාද දන්නේ නෑ කියලා. අර තිබුණු ඔක්කොම හඳුනා ගැනීමේ ලක්ෂණ සේරම කැඩලා බිඳලා යනවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ ගොඩැලි වශයෙන්. ඍචි වශයෙන් කලාප වශයෙන් ඒ නිසා යෝගාචර තද බයක් එන්නේ මේ වෙලාවේ. සාමාන්‍ය බයක් එනවා මොකකට හරි හිත යෙදුවොත් එතන හිස් වෙනවා. මොනවා හරි දෙයකට බැලුවොත් ඒක නැති වෙලා යනවා. නමුත් වට කොටස තියෙනවා. ආනේ විදිහට අර මේ වටෙන් හරි කමන්නේ නිත්‍ය සංඥාව ඇති කරගෙන ටික ටික ටික ටික පුරුදු කරනවා. ඉතින් එතෙන්දී අර බෞද්ධ ඥාන ඇති කෙනා නම් දැනගන්නවා මේ පුහුණුවක් මේ කරන්නේ. මේ පුහුණුවක් කරනවා ටික ටික නැති කරලා පෙන්නනවා. නමුත් ඒ වෙලාවේදී යෝගාවචරයා මෙහෙම නෙවෙයි මේ අනිත්‍යත්වය විතරක් දස ආකාරයකට සරුවචනසේ ඒ සමසතලිස් ආකාර විපස්සනාදී පෙන්ලා තියෙනවා. ඒ දස ආකාර දකිනකොට භයක් ඇති වෙනවා නම් ඒක සම්මා ඒක මේ පරාමර්ශයට වැටෙනවා. භයක් ඇති වෙන බව දැනගෙන නිර්භය විදිහට යන්න නම් සම්මර්ෂණයක් අවශ්‍යයි. ඒ නිසා මෙතන මේ තීරණ පරිඥාවක් එන්නේ මේ තීරණ පරිඥාවට ඥාත පරිඥාව නම් වූ බණ ඇසීම ධර්ම දැනුම අවශ්‍ය බවයි මෙතනින් කියවෙන්නේ. ඒක නිසා හොඳ දැනුමක් තියෙන කෙනාට නම් තේරෙන්න පටන් ගන්නවා භාවනාවේ දැන් මොකද්ද තීරණාත්මක තනකට ඇවිල්ලා. ඊගා පන්තිට යන්න ලෑස්ති. අපි සම්මුතිය අතාරින්න ලෑස්ති. මේක තවත් පැත්තකින් විස්තර කරලා දෙන්න පුළුවන්. අපි එතෙන්ට එනකම්ම අර මේ නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ගා ඥාන කියන ඥාන මාර්ගයේ දිගේ හෝ නැත්නම් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියන තැන් වලට යනකම් යෝගාවචරයට ඇති වෙන කලකොල භාව නැති කිරීම සඳහා මතක් කරනවා එන එන අරමුණ මෙනෙහි කරන්න කියලා. මෙනෙහි කිරීම සවිස්තරව කරන්න කියලා. පිම්බීම පිම්බීම වශයෙන් හැකිලිම හැකිලිම වශයෙන් ආනාපානය කරන කෙනෙක් නම් ආස්වාසය ආස්වාසය වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් ඊගාවට සක්මන වම දකුණ වශයෙන් යනකොට එනකොට කනකොට බොනකොට සෑම අවස්ථාවකම ඒ ඒ දේවල් කුඩා කුඩා කොටස් වලට කඩලා ඒ ක්‍රියාව මෙනෙහි කරන්න කියලා. ආන්නේ මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට විශේෂයෙන්ම පරියංකේදී සමහර විටක සක්මනේදී ඒ මෙනෙහි කරගන්න බැරි தത്വෙට පිම්බීම හැකිලිම කියන දෙක අතර වෙනසක් නැහැ හුදු කම්පන වේගයක් විතරයි. ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනසක් නැහැ හුදු පිරිමැදීමක් පමණයි. ආදි වශයෙන් දෙක නම් කරගන්න බැරි දෙන්නට නියුණු දෙන්නෙක් වගේ දෙන්නම එක විදිහට පේන හිට වෙලාවක් එනවා. එතකොට අර මෙනෙහි කිරීම ඉබේම හැලෙන්න පටන් අර ඒ හැලීම සිදු වෙනකොට ඒ යෝගාවචරයාගේ හිත එක්ක නින්දට බර වෙන ගතියක් එනවා මෙනෙහි කිරීමෙන් රත් කර කර ධානය හිටියේ. එහෙම නැත්නම් සැක පහළ වෙනවා. දැන් මෙච්චර හොඳට තියුණු ආස්වාද ප්‍රසවාස මොකද මේ තුනි වෙලා නැති වෙලා විරංජන වෙලා ගියේ කියලා මෙන්න මේ දෙක නැතිවීම සඳහා කියනවා මෙනෙහි කිරීමේ ආරේ ආඩ වෙනස් කරන්නයි කියන්නේ ඇතිවි මේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන් වෙන් මෙනෙහි කරලා ඉන්න නැති නිසා ඒක වළංගු නැති නිසා දැනෙනවා දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න කියලා මේට වැඩි ටිකක් සංකීර්ණයි. නමුත් බෞසුත භාවය පිණිස අපි මතක් කරගනිමු. ඒ යෝගාවචරය දකින දකින දේ ආහන ආහන දේ මෙනෙහි කිරීම සරන් උනන්දු භාවනා කරන කෙනෙක් කියලා. එතකොට මේ පුද්ගලයා ඉස්සල්ලාම සක්මනේදී අපි ගනිමු. සක්මන කෙළවරට යනකොට ඔන්න කවුරු හරි හොල්මනක් හෙල්ලෙනවා පේනවා. සුදක් දකිනවා. දකින්නකොට මේ පුද්ගලයා රූපයක් රූපයක් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න කියලා තමයි උණු උපදෙස් දෙන්නේ. නමුත් මේ පුද්ගලයා අපිටම රූපයක් දකින දකින වතාවේ මෙනෙහි කරන්න දක්ෂ වුණා නම් යම් වෙලාවකට එයාට පේන්න පටන් අර ගන්නවා සක්මන කෙලවට ගියාම රූප විතරක් නෙවෙයි සද්දත් ඇහෙනවා අනිකුත් ඇඳගෙන ඉන්න ඇඳුම් වල හුළඟේ වගේ කයට අනිකුත් පහසත් ලැබෙනවා මේවා සේරම රූප ශබ්ද ගන්ධ රස කොයි එකටත් හිත කැඩෙනවා පාදයේම හිත පවතින්නේ නැහැ මේ කැඩීම සිදු වෙන්නේ රූපයේ ඇති කරන ඒ වස්තු රූපයේද නැත්නම් මේ වර්ණ රූපයෙන්ද නැත්නම් ශබ්ද රූපයෙන්ද ගන්ධ රූපයෙන්ද රස රූපයෙන්ද පහස රූපයෙන්ද එහෙම නැත්නම් මේ ඇහි ඉඳලා කනට මාර්වීමද වෙන්නේ කනේ ඉඳලා නාසයට මාර්වීමද වෙන්නේ නාසයෙන් ඉඳලා දිවට මාර්වීමද වෙන්නේ දිවේ ඉඳලා කයට මාර්වීමද වෙන්නේ කියලා ඒ ඉන්ද්‍රියන් මට්ටමේ නේද මේක සිද්ධ වෙන්නේ කියලා රූපයක් රූපයක් කියලා මෙනෙහි කරපේකන දකින්නවා දකින්නවා කියන තැනට මෙනෙහි කිරීම මාරු කරන්න පුළුවන් තත්යකට එනවා රූපය කියලා කියන්නේ බාහිර ආරම්මණය. දකින්නයි කියලා කියන්නේ ඒ වස්තු මේ චක්කු රූපේ. නැත්නම් චක්කු ප්‍රසාදේ. එතකොට මේ දැකීමෙන් ඇහීමෙන් ඒව මාරු වෙන්නේ චක්කු ප්‍රසාදයෙන් සෝත ප්‍රසාදයෙන් නේද? සෝත ප්‍රසාදයෙන් ගාහන ප්‍රසාදයෙන් මේවා තේරම සිද්ධ වෙන්නේ ඔළුව ඇතුලේ විතරයි. මුළු ලෝකේ කොතන කොතන තියෙන දේවල් වුණත් ඇවිල්ලා වදින්නේ ඇහි ඕපේ කනේ ඕපේ නාසයේ ඕපේ මෙව අතර මාරුවක් නේද වෙන්නේ කිව්වම භාවනාවර ඈත ලෝකේ දසදහසක් වල පැතිරිච්ච භාවනාව දකින්නවා අහනවා ගඳ බලනවා රස බලනවා කියලා ద్వාර මට්ටමට ගන්න පුළුවන් කීකරකමක් එනවා. මේක යෝගාවචර ජීවිතයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. මේක එදිනදා වැඩවලදී තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මෙනෙහි කරන්නේ නැති එකනට කවදාකවත් ඒ රසය විඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. මම නැවතත් කෙටියෙන් මතක් කරනවා මේ කියාපේක බාහිර ආරම්භන. රූප, ශබ්ද, ගන්ධ, රස කියන ඇහ කන දිවනාසය සම්බන්ධ කරන දේවල් මෙනෙහි කිරීම මේ වෙලාවේදී අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය කෙනාට ආරම්භකයට මොන්ඩිසෝරි පන්තියේ උගන්වන්නේ රූපය රූපය සද්ද සද්දයක් ගන්ධයක් ගන්ධයක් කියලා මෙනෙහි කරන්නේ. නමුත් මේක හොඳට පුහුණුනාට පස්සේ යෝගාවචරයට තේරෙනවා මේක රූපයකට වඩා දැකීමක් වශයෙන් මෙනෙහි කරන එකයි වටින්නේ මොකද ඇහි සිද්ධ වෙන්නේ. ඇහිීමක් ගඳ බැලීමක් රස බැලීමක් පහස දැමීමක් කියලා ඇතුළට ගැනීමක් සිදු වෙනවා. මේ මෙතන දක්ෂ වෙච්ච එක්කනට පේන්න පටන් ගන්නවා මේ දැනීම තමයි රූප, ශබ්ද, ගන්ධ රස වශයෙන් දැනීම ස්වરૂපයයි තියෙන්නේ අරිතත් වැඩිය පුංචි තැනකට ගත්තාම දැනීම කියන්නේ එකම මධ්‍යස්ථානයෙන් තමයි එක්කෝ ඇහ මාර්ගයෙන් රූප පේනවා කන මාර්ගයෙන් ශබ්ද ඇහෙනවා ආදි වශයෙන් විසිරෙන්නේ කියලා අරිතත් වඩා ඊටාමත්ව කේන්ද්‍රගත වෙච්ච මධ්‍යස්ථානට හිත ගන්න පුළුවන්. ඒ නිසා මෙනෙහි කිරීම කට්ටායන් තුනකින් ආපව මධ්‍යස්ථානට ගන්න. ඕනම කැළඹිච්ච වෙලාවක අපි මෙනෙහි කරන්නේ රූපයක් රූපයක් කියලා. ඒක කීකරු වෙච්ච ගමන් බලනවා බලනවා නැත්තම් දකින්නවා දකින්නයි කියලා. ඊට පස්සේ දැනෙනවා දැනෙනවා කියන එකට අඩු කරගන්න පුළුවන් වෙච්චාම තියෙනවා මුළු ලෝකෙම එළියේ තියෙන මේ දැනීම කියන මධ්‍යස්ථානයෙන් පිටතට විහිදුවන ප්‍රක්ෂේපණයක් විතරයි. ඒ ප්‍රක්ෂේපණේ අන්තිම කෙලවට ගියාම භෞතික විද්‍යාව කියනවා. ඒකේ ඇවිල්ලා ద్వාර මට්ටමේ මේ රූපෙට ආලෝකයෙන් පමණක් වර්ණ රූපෙන් පමණ සංවේදනය වෙනවා මිස ඇහැ සද්ද වලට ගඳ වලට ප්‍රතිචාර කරන්නේ නැහැ. ඒක සංවේදී වෙන්නේ රූපයට පමණමයි. කන රූපෙට නැහැ. සද්දෙට පමණමයි. ආදිවාසීන් එක එක ආයතනයක් එක එක දෙයට විශේෂණ වෙලා තියෙන ආකාරයත් මේ ආයතන මට්ටමට විශේෂණ නොවිච්ච විඥානයක් දැනීම මට්ටමින් නොමැරී ඉන්න බවට සිහි නැති වෙලා නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට දිගට පවතින බවත් කියන මේ මට්ටම් තුන තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේ විශාල වශයෙන් රූප සද්ද ගන්ධ මට්ටමේ ඉන්නවනම් කොච්චර ශක්ති විනාශයක් සිදු වෙනවද කොච්චර පටලවිල්ලක් සිදු වෙනවද හැම දෙයක්ම වගලා ගැනීමක් වෙනවා හකන්නයි ඔඩොක් වේදා ගැනීමක් වෙනවා ඊට වැඩිය ගොඩාක් සංවරයක් වෙනවා ඉන්ද්‍රයන්ගේ ඇහ කන දිවනාශය මට්ටමින් මේ වෙලාවේ මගේ ක්‍රියාත්මක ඇහැද කනද නාසයද කියලා ගත්තාම හැම ඇතුලේ තමයි භාවනාව ඊටත් පස්සේ ගියාම මේ ඇහ කන දිවනාශය ක්‍රියාත්මක වෙන්න නම් හිත එපාය විනිශ්චය කරන්න මේ වෙලාවේ ඇහැද ඉස්සරහට ගන්න කනද ඉස්සරහට ගන්න කියලා. අන්න ඒකගෙම කුඩුම්බේ ළඟින් අල්ලගත්තාම දැනුමින් මෙයා තමයි මේ නටවිල නටන්නේ කියලා ඇහැ කන දිවනාශයටත් වඩා කේන්ද්‍රීය ස්ථානයක්. හරියට හොරමුලේ නායකය අල්ලගත්තා වගේ මේ ඥාණය මේ විඥාණය දැනගන්න පුළුවන් වෙච්ච වෙලාවේ අපි මේ කට රටවට කර කට වැටබඳිනවට වැඩිය කටවට කර රට වැටබඳින එක ලේසියි. නමුත් උපකරණයට කියන්නේ රටවට කර කට බැඳ වැට බැඳත් කටවට කර වැට බඳින්න බෑ. ඒ මොකද අනුණ්ඩ බෑ. Tamand ඕන ලේසි. අන්න වගේ මේ අහල තියෙන ලෝකේ හොදෝදා පිරිසුදු කරන්න හදන වෙනුවට මේක දකින හිත මේක දකින දේ පිරිසුදු කරගත්තොත් ඔක්කොම පිරිසුදුයි. අන්න එතෙන්ට එනකම්ම සම්මසන ඥානයේදී ඊටාම සූක්ෂම මට්ටමේ පරමාණු මට්ටමේ නොපෙනුනහට කලාප මට්ටමේ ලොකු ඉන්දිය සංවරයක් එන්න පටන් ගන්නවා. අන්නේ ඉන්දිය සංවරය සම්පූර්ණ අනිත් පැත්තටලා පිස්සු හැදෙන්නත් ඔය හා සමානම පාරක් තියෙනවා කෙලස් බරිත කෙනාට. ඒ වගේම බය සහිත කෙනාට කෙලස් අධික කෙනාට. අපි කියනවා නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුභ සංඥා නිතරම පෝෂණය කරමින් කුමාර ජීවිත ගත කර නැත්තඳ මේක න ඇහෙන කොට සහලවනවා බය හිතෙනවා මොකද ඒ අනිත්‍යය ක්ෂය භාවයේ පෙන්නන අතර දුක වැටෙන්නේ භයන් තුලින් තමයි අනිච්ඡං khයත්තේන දුක්ඛං භයත්තේන අනත්තං අසාර කට්ටේන කියලා මේ තමන් භාවනා කරන්න කරන්න තමනුත් මේ දකින්න රූපවලත් තියෙන අසාර භාවය මේක කට අරගෙන බලන්න දෙයක් නෙමෙයි තියෙන්නේ හොඳට බැලුවොත් අල්ලන්නේ නැහැ. හොඳට බැලුවොත් මේක අතාරින ගතිය තියෙන කියලා සම්මසන ඥානෙදී ඇති වෙන මේ පරිවර්තනය අර කියන විදිහට මෙනෙහි කරන ක්‍රම මාර්ගයෙන් නාම ධර්ම රූප ධර්ම මාර්ගයෙන් සම් සම්මුති පරමාර්ථ මාර්ගයෙන් ඇති වෙන මේ වෙනස නිසාම අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙනවා මේක තීරණ පරිඥාවක් කියලා. යෝගාවචරයා තමගේ යෝග ජීවිතේ ඉතාමත්ම වටිනා තීරණයක් ගන්න වෙලාවක්. ඉතින් ඒකෙදී භාවනා හොඳට මෙහෙම පරියන්ක ඉඳලා නැගිට්ටොත් දකින දකින අහන අහන හැම දෙයක් තුළම විනිවිදන ගතියක් එනවා. මේ දැක්ක දැක්මට පෙන්වන රූකඩේ නෙවෙයි විනිවිදන ගතියක් එනවා. ඉතින් එතනදී මම අර ගිය පාර මතු කරපු වාදය මතින් විසඳන්න බැරි තැනකට යනවා. ලෝකේ ඇතිතාක් සම්මර්ෂණය කළ යුතු දේවල් සබ්බං පරිඤ්ඤයයන් කියලා තුන ඔක්කොම කළ යුතුයි කියලා හරුවත් chance එක තැනක දේශනා කළා තියෙනවා. සබ්බං බිකවේ පරිඤ්ඤය. එහෙම නැත්නම් ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කළා තියෙනවා දුක්ඛ සත්‍යය පරිඤ්ඤයයන් කියලා. හැම දෙයක්ම බලන්නේ ඒක. ඉතින් අපිට පුළුවන් දෙක ජීවිතයක් ඇතුළත ලෝකේ තියෙන සෑම රූපයක්මත් ඒකට පහළ වෙන සෑම චක්කු ප්‍රසාදයකුත් චක්කු විඥානයකුත් ලෝකේ තියෙන සෑම සද්දයකුත් සෝත විඥානය සෝත ප්‍රසාදයට ආදි වශයෙන් මේ ධර්ම කොටස් සේරම අපිට බලන්න පුළුවන් වෙයිද එතකොට මොකද්ද බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ගේ අතර වෙනස ආදි වශයෙන් මූල ධර්ම මේ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා ඉතින් ඒක නිසා අටුවාචාරින් වංශලා මේකදී සඳහන් කරනවා ඒ සබ්බේන සබ්බං කියන විදිහට සියල්ල සියල්ල දැකීම අවශ්‍ය වෙන්නේ නැහැ නිවන් දැකීමට පදේශ සබ්බ වශයෙන් අපි හර්මානුරූපව ජන්මානුගතව ගෙනාපු අපිට ආවේනික දුක් ටික ඉදිරිපත් වෙයි ඒ ටික බැලුවොත් ඊටු ටික අනිවාර්යයෙන්ම තේරුම් ගැනීමේ ශක්තියක් එනවා සම්මා සම්බුද්ධත්වයට නම් සියල්ල සියල්ලෙන් දැනගත යුතුයි ඒකයි සාරා සංඛ්‍ය කල්පලක්ෂය මේව මේ සම්මර්ෂණය කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් දසදහසක් වල කෙරුවේ නෑ ජම්බුද්දීපේ ඇත්තා වූ අවිඥානික සවිඥානික සියල්ල සම්මර්ෂණය කරා අපේ ලොකු සාමිනාච පොතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේක පිළිකා රෝගයක් වගේ දෙයක් වැල්ලා දෙන ඥානයක්. දිගින් දිගට දිගින් දිගට යන්න පුළුවන් නිසා සීමාව දැනගෙන නතර කරන්න කියලා. කොහොමද නතර කරන්නේ? පරියන්කේ නැගිටට පස්සෙත් දකින දකින දේ තුල ඒ මතු පිට බැල්ම වෙනුවට ඇතුළට තියලා ගිහිල්ලා ඒක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන ගතියක් එනවනම් ඒ ඇති කියලා කියනවා. ඊට පස්සේ හිත දිගට ඕම ඒක ගන්න. ඉතින් ඒක පිළිබඳව විසුද්ධි මාර්ගයත් සැහැණ තීරණාත්මක දනකට අවිල්ල තියෙනවා යේච සම් යේච සම්මස්සනූපගා තේසුතේ යස්ස පාකටං හොಂತಿ සුකේන පරිග්ගහං ගච්ඡanti තේසු තේන සම්මසනං ආරබිතබ්බං සම්මස්සනූපගා සම්මසනේට අනුගාමී වෙන්නා වූ යම් ධර්ම කොටාසයක් වෙනවද යමක් යමෙකුට ප්‍රකට වේද්ද අන්න එතනින් පටන් ගන්නයි කියන්නේ. සුවසේ පරිග්‍රහ කරන්න පුළුවන් හරිය කරන්ට එතනින් සම්මසනේ ආරම්භ කරන්න. යේන රූප රූපා රූප ධම්මා යස්සාති යෝගිනෝ තේසු තේන සම්මසනං ආරපිතබ්බ යම්තා රූප ධර්ම කොටසක් තියෙනවනම් නාම ධර්ම වලින් ඉස්සල්ලාම රූප ධර්මයෙන් පටන් ගන්න කියලා. පටලවිලක් වුණොත් ආය ගන්න රූප ධර්මයෙන්. ගත්ත ගමන් ඒක මනින්ද කියන්න පුළුවන්. ඒ වරදින්නේ ආපහු නාම ධර්ම කියන සියුම් තැනට යන්න පුළුවන්. ඉතින් ඒකෙදී මේ අපි කොච්චර කතා හරිනවද කොච්චරක් අතර සම්මර්ෂණය කරනවද කියන එක කම්මැලියා මේකට සමාහලට දැම්මට තේරෙනවා කියලා ඉක්මනට පණින්න ඉඩ තියෙන නිසා ඒ සමත සමාධිය ඉක්මන් කරන අද මතුවලා තියෙන සමහර මේ භාවනා ගුරුවරු සඳහන් කළා තියෙනවා එහෙම හරියන්නේ නැහැ සියල්ල කටයුතුයි කියලා. ඒ සියල්ල කටයුතු කරනකොට ස්කන්ධ වශයෙන් රූපස්කන්ධය විතරක් බෑ පංචස්කන්ධෙම කරන්න ඕනේ. ద్వාර වශයෙන් ඇහ කන දිව නාසය කය මන කියන හයම කරන්න ඕනේ. ආරම්භන වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන ඔක්කොම කරන්න ඕනේ. හය වශයෙන් විඥාන, චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් විඥාන හයම කරන්න ඕනේ. ස්පර්ශ ආයතන, චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදී වශයෙන් කරන්න ඕනේ. වේදනා, චක්කු සම්පස්ස, පටි පටි චක්කු සම්පස්ස ජා වේදනා, සෝත සම්පස්ස ජා වේදනා, ඒ වගේම සංඥා, සේරම පීර පීර බලන්න ඕනේ කියන අදහසක් ඇති කර තියෙනවා. ඒ වගේම චේතනා, තණ්හා, විතක්ක, ਵਿਚාර ධාතු 6 දසකසින ධ්‍යාන අප්පමඤ්ඤා පච්ච පටිච්චසමුප්පාද භව තුන ආදි වශයෙන් සෑම දෙයක්ම සම්මතයට දාලා බලන්නේ කියලා. ඉතින් මේක අර කෙටියෙන් ගමන් කරන නැත්නම් විවේචනය කරනවා. මෙහෙම ගියොත් එක ජීවිතයක් ඇතුළත ඊගාව ඥාණයට අන්ට හම්බෙන එකක් නැහැ. මේවා පරීක්ෂා කරන්න වෙනවා. ඒ නිසා ටීකාව සඳහන් කර තිනවා යථාභාකටං විපස්සනාබිනිවේසෝ යමක් පරියංකේදී භාවිතාව ප්‍රකටද එතනින් බැසගන්න පච්චා අනුපහට්ටන්තේනපි උපායේන උපට්ඨපෙත්වා අනවසේතතෝච සම්මසිතබ්බම් පසුව තාම මතුවෙච්ච නැති කොටස් ඥාන මාර්ගයෙන් ඥාත පරිඥා වශයෙන් තීර්ණ පරිඥා වශයෙන් උපායේන දැන් වායෝ ධාතු හොඳට ප්‍රකට වුණා නම් එතන ආපෝ තේජෝ පඨවි තිබිය යුතුයි පෙනුන් නැතුණාට එතන තිබෙනවා කියන අදහසෙන්. ඒ මට මේ ඇහැ පිළිබඳව මේ විස්තරේ පේනවනම් කනෙත් ওই සමීකරණයමයි. නාසයේත් ওই සමීකරණයමයි කියලා අච්චට මෙච්ච නම් මෙච්චට කොච්චරද කියලා ගණන් ක්‍රමයක් අංක ගණිතය උගන්වනවා ඒ කාර්යය. 120 නම් 240යි. ආන්නේ ක්‍රමයට ප්‍රත්‍යක්ෂ නොකලට ඇති කිය. ඉතින් මේක තමයි මම ගියත් පාර්ථ මතක් කරේ. ගුරුකුල වාද දෙකක් තියෙනවා. අනුමාන සම්මස්සනේ කොතෙක් පැවතිය යුතුද? සමහර කෙනා සියල්ල ප්‍රත්‍යක්ෂයට ලක් කළ යුතුයි කියලා කරන්න බෑ. මගේ පුද්ගලික මතය ඒක කරන්න බෑ. ඒ නිසා Tamanට විශ්වාසය ඇති වෙනකන් ගිහිල්ලා ඊටු ටික අනුමාන ක්‍රමයට යන්න ඇරියට පස්සේ ඒ යෝගාචරය බැලූ බැලූ දේ කවදාකවත් හදිසි තීන්දුවකට එන්නේ නැවත නැවත බලලා මේක තුලත් අනිත්‍යත්වයේ තියෙනවා මේක තුලත් දුක්ඛත්වයේ තියෙනවා අනාත්මය තියෙනවා කියලා දැක ගන්න මට්ටමට යන්න පුළුවන් වුණා නම් දුක දකින්නකොට බය නැතුව යනවා ඉතල දුක දකින්නකොට බයක් ඇති වෙන්නේ අනිත්‍යත්වය දකින්න බයක් ඇති වෙන්නේ සම්මසන ඥානෙ ගියේ එකනට ඕනේ දුකක් ඕනේ නැතිවීමක් ඇදී විදිහක් දකින්නකොට හා මේ නේනම් මේ අනිත්‍යත්වය මේ නේනම් මේ දුක්ඛත්වය මේක අනාත්මත්වය කියලා අර 40 ආකාර සම්මසන ක්‍රමයට යනකොට අනික්යත්තු අනේ අනිච්චං කියලා නිකටල්ලේ තියාගන්නකොට මේ මොනසාව හොඳට ඒක දිහා පරාමර්ශණයෙන්තරෝ සම්මර්ෂණය කරන්න පුළුවන් නම් තේරෙනවා මෙන්න මෙතනින් ගොඩ එන්නයි මම හදාන්නේ. අනිගොල්ල මේක පිළියම් කරලා සංසාරේ කකා කකා යන්නයි හදාන්නේ. අපි මේකෙන් ගොඩ එන්න හදන්නේ කියලා දැහැට එනවනම් ලොකු සංසඳාන් කළා තියෙනවා. ඒ ඇති සම්මසන ඥාන පිළිබඳව තීරණයකට එළඹෙන්න එහෙම නැත්නම් අනිත් දේවල් සේරම කරන්න පටන් අරතෝ කාලය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ විතරක් නෙමේ යෝගාවචරයට සමහර සංකීර්ණතා මතුවෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම මේ කියන අංග සම්පූර්ණ වුණාට පස්සේ ගුරුවරයා දෙන උපදේශ පව පිළිනොගන්න ඉඩ තියෙනවා මේ ගුරුවරයා මෙහෙම භාවනා කරපු කෙනෙක් නෙමෙයි මට විතරයි මේ ටික තේරෙන්නේ මේගොල්ලෝ මේ යන්තම් දැනගෙන උගන්නන කට්ටිය ඒ නිසා මගේ දැනුම ශ්‍රේෂ්ඨයි කියලා සමහර වෙලාවට ගුරුරැ ඉක්මනවා එහෙම නැත්නම් අනවශ්‍ය විදියට අනුන්ට ගුරුහරුකම් දෙන්න ගිහිල්ලා වල අමාරු වැටෙනවා ඒ සංකීර්ණතාවයක් තියෙනවා ඒක පිළිබඳව දැනගෙන අපේ කර්මානුරූපෝ ජන්මානුරූ ජන්මාන්තරගතව අපේ ආකාරයට මතුවෙන දේ අනිවාර්යයෙන්ම සම්මසනය කළ යුතුයි කොටහක් අනුමාන සම්මසනයට තිබ්බහම අපිට තේරෙන පටන් අර ගන්නවා හිත ප්‍රපංච ධර්ම දිගේ නෙවෙයි දැන් දුවන්නේ අනිච්චානුපසනා දුක්ඛානුපසනා අනාත්තානුපසනා. ඒක පරියන්කේදී විතරක් නෙවෙයි. සක්මණේදී සිදු වෙනවා එදිනදා වැඩවලට සිදු වෙන යම් වෙලාවක පරාමර්ශයට වැටිච්ච ගමන් Tamanට හිතෙනවා මවන්නේකට තරම් වෙන්නේ නැහැ මේ රූපයක් දැකලා මේක මේ නিত্য සුඛ සුභ වශයෙන් ගන්න එක. ඒ වුණත් කෙලෙසිට අර නොසණ්ඩාල විදියට ස්ත්‍රියාන් පුරුෂයන් කෙරේ පුරුෂයන් ස්ත්‍රියාන් කෙරේ කැම කෙරේ ලස්සන රූප කෙරේ ඇදෙනවා. ඇදෙනවත් එක්කම ස්වයම්භූවම Tamanටම වැටහෙනවනම් ඔන්න පාලනකින් තොරච්චාම හිතට වෙන දේ කියලා ඒක තමයි අපිට සම්මසල ඥානයේ කෙලවර වශයෙන් සඳහන් කරන්න වෙන්නේ. ඉතින් මේ උග දෙනෙක් මෙවුවා යම් ප්‍රමාණයකට අත්දකලා තියෙනවා. කියවිච්ච හරි උඟක් දෙවෙනි සැරේ කියවීමක්. කෙසේ නමුත් මේ ගොනුව මේ ඉදිරිපත් කිරීම තමන් කරගෙන යන භාවනාවට මම හිතන ඒකාන්තයෙන් උදව් උපකාර වෙයි කියලා ගත වෙන්නේ සාර වස් කාලයක්. ඉතින් මේකට එකතු කරගෙන පළවෙනි වතාවට පයින් කෙනෙක් නම් පුළුවන් තරම් ඒ ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවේදී පරාමර්ශණය අතහැරලා සම්මර්ෂණය දිහාට හිත යොදා ගන්නට මේ ඥාන ඒකාන්තයෙන් හේතු භූත වේවා. යම් කිසි කෙනෙක් අත්දකලා තිබ්බා නම් අපි හිතනවා නම් පළවෙනි මාර්ග ඥාන ලැබුවා කියලා දෙවෙනි එකේදීත් මේ වාගෙම පටලවිලක් ආවයි කියලා බය වෙන්න එපා. නමුත් වාසනාවක් තියෙනවා. එයාට ගුරුවරයෙක් උපදෙස් නොදුන්නත් පට බේර ගන්න පුළුවන්. නමුත් මගේ බණක් අහුවට පස්සේ ධර්ම සාකච්ඡාවක් කරලා පස්සේ ඒක තියුණු වෙනවා. ඒ කල්පනා ඥාන තියුණු වෙනවා. එයත් අනත් ඒකට සමීක ප්‍රෝජන තියෙනවා. සීල දිනාටම එකසේ මේ ධර්ම කොටස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත් ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. සීල දිනාටම සනසීමු දා වේවා කියලා මම ප්‍රාපියන්ට පින් දිවෙන් ඥාතීන් සීපත් කර ගැනීම, පරමාර්ථ සීපත් කර ගැනීම මේ දේශනා සත්‍ය සවන සතිවාරය સમાપ્ત කරන්න අපිට අවස්ථාව සැලසෙනවා. දුකම දැනීම. දැනීමට පස්සේ ආයේ විඥානයක් කියන එකක් නෙවෙයි. ඒ වුණාද නැත්නම් ඉතින් හදාගත්තේ ගත්ත කියන්නේ ඒ පිළිකෙතිනව මේ විතක්ක ਵਿਚාර ප්‍රපංච දක්වා ගෙනගෙන යන්නේ විඥානය. විඥානයත් දැනීමත් අතර ඇති වෙනස කියන්නේ මේ ප්‍රශ්නේ වර්ණගෙන විදියෙන් උත්තර දෙන්න බෑ. මේ සංඥා වේදනා දෙකෙන් පස්සේ පස්සේ මතුවෙන්නේ කියලා කියන කතාවෙන් මේ ප්‍රශ්නේ වරණගන්නේ එහෙම හරියටම එකම රේඛාවක් නෙවෙයි තියෙන්නේ ඒක මම ඔය අපේ කටුකුරුන් දෙසාංශකේ බණ අහන කොටත් මතක් කරා නිකම් පස්ස පස්සට දාලා පටලවාගෙන තියෙන්නේ කියලා මේ මොකද ඒක එතන හරි සංකීර්ණ තැනක් තියෙනවා ඒක වෙනම අපිට සාකච්ඡා කරන්න වෙනවා ඇහැට රූපයක් වදිනකොටම ඉස්ලාම ස්පර්ශය ඇති වුණාට පස්සම වේදනා සංඥා පහළ ඒකට කියනවා ඉස්ලාම ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව චිත්ත වීතියක් දුවනවා. ඊට පස්සේ ඒ රූපෙම අල්ලගෙන ඒක මත චිත්ත වීති තුනක් හතරක්වත් දුවන්න ඕනේ. මේක රූපයක් කියලා දැනගන්න. සද්දයක් නෙවෙයි, ආනාපානෙ නෙවෙයි කියලා දැනගන්න. ඒ රූපයක් ඇවිල්ලා ආපాతගත වුණාට පස්සේ ඒ ඒ අරමුණම අරගෙන ඒ චිත්ත වීතිය හතර සැරයක් විතර දෝංකාර දෙන්න ඕනේ. නැත්නම් අපේ හිතේ වාර්තා වෙන්න ඉඩ වෙලා නැහැ. ඒ දෙවෙනි සැරේ දෝංකාර දෙනකොට රූපෙ නෙවෙයි මුල් වෙන්නේ. <clears throat> හිත විතින් ඇති කරන වේදනා, චේතනා, පස්ස සංඥා මානසිකාර විදිහට රූප ධර්ම පාලනය මේව පටන් ගන්න. ඊගාව සැරේ අර දැකපු දේ රූපන ප්‍රිය රූපයක් නම් ඒක පිළිබඳව මනාප හිතින් පරාමර්ශනය කරගෙන තමයි හිත පහළ වෙන්නේ. එහෙම නැත්නම් අපි දෙවෙනි සැරේ බලන්නේ නැහැ ඒක දිහා. එක්කෝ ඒක පිළිබඳව ද්වේෂයක් තියෙනවා. එහෙම නැත්නම් මෝහයක් තියෙනවා. ඒක නිසා ඒ රූපේ නැවත බලන්න. ඒ රාග ద్వේෂ මොහ තුනෙන් පටලවා ගත්තට පස්සේ වේදනාව තමයි රාගේන මේ සුඛ වේදනාව, ద్వේෂේන දුක්ඛ වේදනාව මෝහේන අදුක්කම සුඛ වේදනාව කියන වේදනාචෛසිකයෙන් චේතනා පහල කරලා ඒන සංඥාව අපි හිතින් දාපු සංඥාව. ඊට පස්සේ තමයි පස්සේ පහළ වෙන්නේ. ඒ නිසා පළවෙනි චිත්ත වේදේ ස්පර්ශය කියන ධර්මයෙන් පටන් ගන්න ගියාට දෙවෙනි චිත්ත වේදේ ඒක මතින් නැගින දෝංකාර සද්දවල පස්සේ හම්බ වෙන්නේ පස්සේ. එනිසා පස්සෝ හිතතරන් ලේසියෙන් අල්ලන්න අමාරුයි. ඒ අභිධර්මයේ කියනවා මේ පස්සචෛසිකේ තමයි ඉතාමත් අමාරු දෙය. ඒකේ ස්වාමීන් වහන්සේගේ බණේදී කියුණේ නැහැ උන්වහන්සේ කිව්වා මේ දෙවණියට එන ධර්ම කොටාසේ ස්පර්ශ නෙවෙයි මුල් වෙන්නේ. ඉස්සලා සිත් වීති ඇතිවෙච්ච වේදනාව. ඒ වේදනාව නිසයි දෙවණිය සරිතත් ඒ රූපෙ දිහා බලන්නේ නැත්තම් බලන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ වර්ණාගෙන එක වැරදි. ඔය ඔය වර්ණා කිල්ලෙන් උත්තරය දෙන්න බෑ. ඒ නිසා වේදනා සංඥා දෙකට පස්සේ ස්පර්ශය පහළ වෙනවා. නැත්නම් වේදනා සංඥාදිකට ඉස්සෙල්ලා පස්සේ පහළ වෙනවා කියන එක මම විවෘතව කියනවා. චිත්ත වීජයේ පළවෙනි සැරේට ගාහන්තරට ගහනකොටම නම් ස්පර්ශය නිසා තමයි සද්ද වෙන්නේ. දෙවෙනි සැරේ එන දෝංකාරවලදී අයි ගැහිල්ලක් ඕන ඒකෙන් යන හ්ම් සද්ද එනවා. ඒක තමයි රූපයක් වැඩිච්ච ගමන් ඇත්තට මේ රූප ධර්ම නිසා තමයි ස්පර්ශයේ විඥාන පහල කළා. ඒ රූපයම අරමුණු කරන දෙවෙනි සැරේ හිත විසින් චිත්ත ආයි මේ විද්‍යද්දෝ. ඒ දුවනකොට ඒ රූපේම නෙමෙයි බලන්නේ අපිට ඕනේ රූපේ අපි බලන්නේ. අපි ඒක කොරාගෙන් බලනවනම් ඒක ප්‍රියමනාප කරලා තව ලස්සනලා පේනවා. ද්වේෂයෙන් දැක්කනම් කැදෙන දිගේ එහෙම නැල්ලත් ඇදට පේනවා. මෝහෙන් දැක්කනම් ඉතින් මතකෙට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා දෙවෙනි හැරේදී ස්පර්ශය යන්නේ හතරවෙනි චෛත්‍යකයේ විදියට. වේදනාව තමයි ඉස්සරහට. ඒ නිසා අපි ඔය කතා කරන්නේ කොයි චිත්ත වීජයද කියලා මම මේ මේ අභිධර්ම අදහසක් මේ ඉදිරිපත් කරන්නේ නැතුව අපිට කතා කරන්න බෑ. ඒ නිසා ඔය උපාසක මතය ප්‍රශ්න නගන්නේ පළවෙනියෙන්ම ඉන්ද්‍රිය ප්‍රතිපදව පහළ වෙන චිත්ත වීදියේද එහෙම නැත්නම් හිතෙන් වමාරණ චිත්ත වීදියේද කියලා මට ෂුවර් නෑ. නැත්නම් මට පුළුවන් තව ටිකක් ඔක් විග්‍රහ කරන්න. මම අහන ප්‍රශ්නේ වර්ණ ගන්න දන්නවනම් මම කැමති ඉස්සරහට යන්න. ඉන්නේ ඉන්නේ අර උපාසක මතය අහගමු මේක මොකද්ද මේ කියන්නේ නඩු ඉවර කරලා ඉන්නේ. උපාසක මහත්තයාට අයිතියක් තියෙනවා එහෙම කියන්නේ. ඉතින් කියන්න මොකද්ද ප්‍රශ්නේ කියලා. ඕන එකක් කියයි කියලා. ඒක නිසා මේ නිරන්තර සංඥාව කියන්නේ නිරන්තරක් කියනවා. මායා විඥාන කියන මායාවක්. ඔව්. ඒ මායාව නිසා තමයි නිරන්තරත්වය කියන්නේ කියන්නේ. ඔය ඒකෙදි මතක තියාගන්න පළවෙනි සැරේට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව ඇති වෙච්ච එකෙන් නැවත මතුවෙනවා ගොදෝංකාර සද්දයක්. ඒකෙදි වැඩපිළිවෙල සම්පූර්ණ වෙනස්. පළවෙනි සැරේ අපිට වෙන තැනකින් තිබුණ හිත ඇහැට ගන්න නම් රූපයක් වදින්න ඕනේ. නමුත් ඊට පස්සේ ඒ රූපෙම දෙවෙනි සැරේ බලනකොට ඒ රූපේ පෙන්වත් එක නැතත් එකයි හිත විසින් ඒකට ආරෝපණයක් කරනවා. අපි ඉන්නේ චිත්ත වීදිමයි මාර්ගය ඇහැ කන දිවනාසේ ඇහැ විතරයි වැඩ කරන අන්තිම සේරම එතකොට පෙන්ෂන් ගිහිල්ලා. එකක්වත් වැඩ කරන්නේ ඇහැ මතින් දැන් දැකපු රූපෙට මේක හොඳයි කියන හැඟීමෙන් බලවන දෙවෙනි සැරේ බලන්නේ ආට වැඩිය කියලා ලොකුවට ලංගලා ප්‍රියමනාප. නරකයි කියලා බැලුවා නම් දෙකින් විතරක් දැක්කම මේ වෙලාවේ කියලා අරක දිහා බලන්නේ දෙවෙනි සැරේ අසුබව තමයි. අන්න ඒ වෙලාවේදී චෛසික පස්ස පංචක දහන වැඩ කරන්නේ වෙන ඕඩර් එකට. ඉස්සල්ලාම ආපදාගත වෙනකොට වදින්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ක්‍රමයට. දෙවෙනි සැරේට පහළ වෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ක්‍රමයට. ඉතින් ඒ දෙක මම මේ දැම්මේ ওই විඥානය පිළිබඳව තියෙන මායාව පෙන්වන්න නම් ওই දෙක අතර වෙලාවක් නැහැ. එකපාරටම වෙනවා උපමාවකට මේ පින්දවාත යනකොට බලන්නකෝ සයිඩ් කණ්ණාඩියක් දැකලා හිලවා ඌ අල්ලන්න හදනකොට අසීමිත වරක අල්ලන්න හදන ඉස්සල්ලාම් සැරේ ඌ මේ රූපයක් දකිනවා දෙවෙනි සැරේ ඌ දකින්නේ ඒ රූපේ නෙවෙයි එහා පැත්තේ ඉන්නේ හිතුවක්කාර රිලෙව් මම නෙවෙයි දකින්නේ ඌ වෙන රිලෙව් ඌ ඒක අල්ලන්න හදන්නේ දෙවෙනි සැරේ දකින්නේ ඌම නෙවෙයි. ඌට වැඩිය කැත, එහෙම නැත්නම් ඌට වැඩිය විශාල, ඌට වැඩිය බයලවන සුළු, ඌට වැඩිය අභියෝගශීලී රිලෙවෙක් දකින්න ඔය හැබැයි. ඒ දෙවෙනි සැරේ ඉඳලා ඌ ඉතින් මොනව කරනවද කියලා ඌ දන්නේත් නෑ, අපිට තේරෙන්නේත් නෑ. අපි එක තියා බලනකොට අපිත් රිලෙවෙක් වෙනවා. අපිත් ඒක බලන්නේ. ඔන්න රිලෙවට විද්‍යාවේ අපිටත් වෙන්නේ ඒකම තමයි. අපිට රිලෙවට වෙච්ච දේ පිළිබඳව ලැජ්ජාවක් ඇති වෙනවා, අපිට මාන්නයක් ඇති වෙනවා. අපි තේරුගේ දිහා බලන්නේ. ගේ කුරුල්ලෝ ගෙල්ල වල මේ මේ කඩවල ලක්ස් පෙටින් වලට කොටනවා. කොච්චරක් කොනවා. කනවා ටිකක් හොයාගෙන ආයෙනවා කොට කොට ඉනවා. මොකද ඒක ඇතුළේ වෙනවා ගේ කුරුල්ලෙක්. ඌට පේන්නේ මගේ ගෑණි ඉන්න තැන තව කුරුල්ලෙක් ඇවිල්ලා මෙතන මේ දෙල්ලම් කරනවා. ඌ මැරණකම් අරකට කොට කොටයි. බලන්න ඌ දැකේ ඌ දකින්න කියලා. ඇත්තටම පළවෙනි සැරේ ඌ දකින්න ඇති දෙවෙනි සැරේ ඌ දකින්නේ මගේ ප්‍රියම්බිකාට ආව හොර වාහි කෙනෙක්. අන්නේ දෙවෙනි සැරේදී විඥානයේ විසිනුයි අර මේ මේ දකින්න දෙයට එහයින් මගේ මේ කූඩුව ළඟ තියෙන්නේ මගේ ගෑණි මේ ඉන්නේ ඒ ගෑණිට ආවෝ මේ වෙන සල්ලාලෙක් තමයි මේ කියලා ඒ හැඟීම බලන්න පටන් ගත්තා ඌ දකින්නේ තෙවේ ඊට පස්සේ ඌ පිස්සු වැටිච්ච ආලක මණ්ඩායෙන් වැඩ කරන්නේ ඒ නිසා ඔය දෙවෙනි චිත්ත වීදියේ ඉඳලා අපි දැන් භාවනාදී ගිහිල්ලා බලනකොට දකින්නකොටම දකින්න තරින් නතර කරන්න කියලා කියන්නේ උන්නේ දෙවෙනි චිත්ත වීදියේට ඉඩ නොතබයි අමාරුයි අහු වෙනවමයි. ඒත් මේක කියන්නේ මේ සබම් බුබුලක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් භාවනාවේදී හරි දකින්න හැම වාරෙදීම භාවනා මානසිකාරයක් වෙනවා. මේ දැකපු දේ දෙවෙනි සැරේත් ඒ විදිහටම දකින්න නම් එසේ මෙසේ විනියකට බෑ. අපි දෙවෙනි සැරේ දකින්නේ අපි විසින් ආරෝපණය කරපු එක. එක්ක රාගෙන් එක්ක ද්වේෂෙන් එක්ක මොහේ. එක්ක තණ්හාමාන දිට්ඨියෝලේ. ඒක තමයි අපි සංසාරේ පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා පළවෙනි සැරේ දැක්කට පස්සේ දෙවෙනි සැරේ ඒක රාගයෙන් දකිනකම් අපිට ආසාවක් තියෙනවා. මරණ චිත්තක්ෂණෙත් ඕක වෙලා ඔක ඊගාසරේ අල්ලන්නේ ඊගාවත් නෑ අල්ලන්නේ. ඊගාවත් මේ අල්ලන්නේ අපි විහිං දාපු අපි විසින් ඇති කරන ලද ප්‍රක්ෂේපණයක්. මම කියන තාලෙට එහෙම තමයි කියන්නේ. එහෙම තමයි මහසිතායට සඳහන් කරලා තිනවා. එක අරමුණක් මත චිත්ත වේදී හතරක් දිවුවට පස්සේ තමයි ඒ අරමුණ රූපයද්ද සද්දයද්ද ගන්ධ රසද්ද වෙන් කරන හැටි දැනගන්නවත් මෙසේජ් එක මේ සිග්නල් එක දැඩි වෙන්නේ හතර සැරයක් එක දිගේ දුවන්න ඕනේ. නැත්තම් අපේ රෙකෝඩ් එකට යන්නේ නැහැ ඒක. අපි ඒක හැලෙනවා අපිට සංඥාවට එන්නේ නැහැ අපේ මතකයට එන්නේ නැහැ. අහුවෙන්නේ රාගෙ නිසා. අහුවෙන්නේ ද්වේෂෙ නිසා, අහුවෙන්නේ මොහේ නිසා. ඊට පස්සේ ඒක අපි අල්ලනවා කියලා කියන්නේ සේරම අමතක කරනවා. රහත් දැහැනවා අමතක. වේදනා මේ රූප දකින්නකොට ශබ්ද ගන්ධ රස සේරම පාවා දෙනවා අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි අරකේ රාගයෙන් හරි ද්වේෂයෙන් හරි ලොල් වෙලා. ඒ විතරක් නෙවෙයි ඒක නෙවෙයි දකින්නේ ඒකට අපි ප්‍රක්ෂේපණය කරන දේ. හිත ගිය තැන ආදර රජමාලිගා. ඒ පළවෙනි චිත්ත වීතියේදී ස්පර්ශය මුල් වුණාට පස්සේ දේවල්දී වේදනා, චේතනා, සංඥා ඉස්සර වෙලා ඒ අනුව තමයි ස්පර්ශය පහළ දෙවෙනි හැරේ ඒක නෙවෙයි අපි දකින්නේ. මේක හරිය මේ ඒක ලස්සනට 55 56 මේ ඥානසෝන්ජ මතක් කරා නමුත් ඥාන ස්වාමීන් වහන්සේ වැඩි අවධානය යොමු කරේ අර දෙවෙනිට ඇති වෙන චිත්ත වීදි ගැන ඉස්සල්ලාම වෙන චිත්ත වීදි අමතක කරන්න බෑ ඒක ඇත්ත. ඒකෙන් තමයි අර දෝං කාරණාගෙන ගහන්නේ අමතක කරන්න ඊට පස්සේ හ්ම් සද්දය යන්නේ. අපි හිත වැඩ කරන්න අන්න වගේ ගානට අර ගහන ස්වරූපෙන් තමයි. සාධනෙන් විඥානයේ පරිවිඥානයේ විඥානයේ පැත්තට ඉන්නේ. ඔය ඒක විඥාන දෙවෙනි සැරේ විඥානේ ඇති කරන්නේ ඉස්සර සැරේ විඥානේ ඒකෙන් ඇති වෙනවා. බලන්න කවුද කියලා දැයි. සම්මස්නනේ පරමස්නනේ කියලා පරාමර්ශනය කියලා කියන්නේ දැකපු දේ රාග දෝෂ මොහ නිස්සරණ අපි ඒකම දකිනවා. රාග දේශ මොහ නැති වුණොත් එහෙම අපි කරන්නේ ඒක හැලෙන්න හදනවා. බලන්නේ දෙවෙනි සැරේ රාග දේශ මොහවත් විතරමයි. නැත්තම් බලන්නේ. බුදුරජාණන්සේ කියනවා දිත්තේ දිත්ත මතන් කියලා රාග දෝෂ මොහ නැතුව ඒකම නැවත පුළුවන් නම් බලපන්. එතකොට අන්ධයෙක් බැලුවා වගේ තමයි බලන්නේ. බැලුවට මොකක්වත් ඇතුළට ගන්නෙ නැහැ. ඒකයි අපි භාවනාවෙන් කරන්නේ. හිතවත් වෙන කෙනෙකුට පළවෙනි චිත්ත වීතිය නතර කරන්න හැකියාවක් නෑ නෑ දෙවෙනි චිත්ත වීතියේදී දෙවෙනි චිත්ත වීතියේදී ප්‍රක්ෂේපණ කරන්න නැතුව නිකන් බලපන් කියලා කියන්නේ. යයි එතකොට ප්‍රත්‍යක්ෂමයි යන්නේ. අනුමාන නෙවෙයි. හිතින් භාවන එකක් නෙවෙයි දකින්නේ. ප්‍රත්‍යක්ෂම දිගින් දිගට ඕක බලන්න දෙයක් නැහැ නෝක හෙටක් තියෙනවා. ඕකේ ආයක ෆොටෝ කරලා ලොක් කරලා ළඟ තියාගන්න දෙයක් නැහැ. ෆොටෝ කරලා ලොක් කරලා ළඟ තියාගන්න මේක රුචිනන්නේ. අපි ඒ නිසා දෙවෙනි සැරේ බලන්නේ රුචි මනසෙන්. රුචි මනසෙන් බලපුවා රූපේ නෙවෙයි පේන්නේ. ඊට වැඩිය වෙනත් රුචි දෙයක් තමයි පේන්නේ. ඉතින් ඒකකොට අපි කියනවා උඹට පේන්නේ නැහැ. එහෙම දෙයක් බලපන් මට මේක කොච්චර උඹට සසස්වාදයක් නම් මම මැට්ටා. මට මේකේ පුදුම රසයක් නේ තියෙන්නේ මේ මිනිස්සු මේ දිනු කරලා නැති මනසකින් ඉන්නේ කියලා අර අර මිනිස්සු ගොරකෝ කියලා සලකනවා. මොකද Taman මේ රාගයෙන් යුක්ත නෙවෙයි. ඒ මිනිසාට පේන්නේ නැහැ. ඉතින් ඒකට ඒ ඥානංශාංශ කියනවා මේ තනකොළ ගහක් අග පිනිබිඳුවක් එල්ලලා තියෙනකොට හරියට කෝණයකින් බලනකොට දේ දුන්න පේනවා. ඉතින් මම මෙයාට කතා කරනවා ආ දෙය දුන්න කියලා. ඒ මනස බලන්නේ වෙන දෘෂ්ටි කෝණයක නිසා ඌ කියනවා පිස්සු දෙතන ජීවිත උගලන් තියෙන. ඊට පස්සේ කියනවා උන්ට රසාස්වාදයක් නැහැ. දේශන බලන්න දන්නේ පින්නේ. මම ඉන්න තැනට ඇවිල්ලා බලුවොත් මට පෙන්වන්න බෑ ඊට පස්සේ. එයාට බලන්න පුළුවන්. ඒ නිසා ඒ බලන කෝණය දෙන්නෙකුට සමානයි. එකම වස්තුව තමයි. ඒ කෝණය අනුව තමයි ආලෝකය කැඩී යාම සිද්ධ වෙන්නේ. ඉතින් මෙයම කියනවා තන වග පිනිබිඳුව අරගෙන අනිත්‍ය සංඥා කරනවා. මම පිස්සු බලන්න දේ දුන්නන්නේ පෙන්නේ. වර්ණ සංකල්පනේ කොච්චර ලස්සනද මේක බලන්නේම අනිත්‍යනේ මට වෙන්නේ සුන්දරත්වය කියලා. ඒත් එයා බලන දෘෂ්ටි කෝණයෙන් පේන්නේ තනවත පිළිබිඳ. මට පේන්නේ දේ දුන්නා. ඉතින් ඕක තමයි මේ රණ්ඩු. කොහොමද මේ ගෑණි මිනිහට ගහපා දෙන්න හදන උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන්නේ ඕක තමයි. මේ ගෑණි කොච්චර කිව්වත් ඇති වැඩක් නැහැ මම බලන විදියෙන් බලන්න බෑ. ගෑණි කියනවා මේ මිනිහට පිස්සු. අර මේ ගිල කාලා බිලා විල්ලලා ගෙදර එලා පිස්සු කටනවා. මං ඉඳ මන් රිදෙන දුක මේ මිනිහට පේන්නේ නැහැ. රජ්ජුරෝ කරන දේ කැබිනට් එකට වෙන්නේ නැහැ. කැබිනට් එකේ එක මිනිස්ට කෙනෙක් දකින්න දේ අනෙක් විදිහට දකින්න ඕක ඌ බලන්නේ ඔගේ පරාමර්ශන ක්‍රමයේ. ඉතින් බුදුරජාණන්තු කියනවා මේ එක්කෙනෙක්ව බොරු නෙවෙයි කියන්නේ. ඔක්කොමලා කියන්නේ ස්පර්ශයක් ඇතුව තමයි. නමුත් ස්පර්ශය පු탁 පු탁. බිදීගේ ස්පර්ශයත් නේ ආ දකින්න දුෂ්ටි කොනේ මෙයා බුදුරජාණන්තු ඔක්කොම පේනවා. මෙයා මේ බලන්නේ මේ කතා කරන්නේ ඇත්ත. මොකද මෙයා ඒකට විරුද්ධයි. මොකද මෙයා බලන්නේ වෙන දෘෂ්ටි කෝණයක. ඉතින් බුදුරජාණන්සේ දෙකම දකින්න නිසා අයි තාත්තා හොඳයි කිව්වත් ඇති, අම්මා හොඳයි කිව්වත් ඇති. ඒ නිසා නංගිය මල්ලිය පවතිමි දෙන්නම හොඳේ කියා කියලා උදාහරණ බණක් ඔය දෙකෙන්ම ගන්න දෙන්නේ ඔය දෙකෙන්ම දකින්න අපිට ඕනේදී. පළවෙනි චිත්ත වේදී අපි ඉක්මනට අමතක කරනවා. මොකද ඒතර කලර්ෆුල් නෑ. ඒක ඒතර අර එක්සජරේෂන් එකක් නෑ නේද? මවාපෑමක් නෑනේ. ඊට පස්සේ අපි දකින්නේ පස්සේ අපි ඇති කරන ඉතින් ඒක නිසා දිත්තේ දිත්තේ මතන් වල දැකීම නතර කරන්නේ දැකීම හුදු හෙළුවෙන් සිද්ධ වෙන්න ගන්නවා අන්දන්නේ. මේ සංස්කරණය කරන්නේ පුරුද්දට එන සංස්කරණේ hina වෙනවා. ඔබ දැන් මට පෙන්වන්න හදන්නේ මෙතන නැති දෙයක්. නිකන් මට්ටමින් බෙහිටපන්. මම මගේ ඇහෙන් බලන්න. කියන්නේ දිත්තේ දිත්තේ මතන් නතර කරන්න. ඒතකොට ඒ මොනසට ඒක ওই තරම් ගන්න තරම් ඒකේ පස්සට වටනාකමක් හෝ තරම්ම ඕක අකමකා දාන්න තරම් ද්වේෂයක් හෝ නැහැ. ඉතින් ඒ නිසා අර ප්‍රශ්නේ වර්ණනා කරනකොට විඥානය පිළිබඳ තේරුම් ගන්න ඔය එක සාධකයෙන් ගන්න බෑ. මෙන්න මේ වාගේ අපි මේ රිලව පළවෙනි බැල්මයි දෙවෙනි සැරේ පටලවාගෙන අල්ලගෙන බැල්මයි කියන එක ඒක ඒ දන්නේ උඩ බල්ලයි කතාවෙන් ඒ ශාන්ති මතක් කරනවා. හැම පැත්තෙම අපිට සිද්ධ වෙන්නේ අපි සාමාන්‍ය ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියලා එකක් තියෙනවා. ඒක තමයි අපි තීන්දුව කරන්නේ. ඕන දෙයකට පළවෙනි ආකල්පය. ඒක පටලවා ගත්තට පස්සේ ඉතින් ඌට කරන්න දෙයක්වත් නැහැ, මූට කරන්න දෙයක්වත් නැහැ. ඒක තමයි දුවන්නේ. ඒක තමයි අපි වෙනස් කරන්න හදන්නේ. ඒක තමයි නඩු කියන්න හදන්නේ, නීතිය පෙන්වන්න හදන්නේ. සේරම විහිළු වැඩ. නොදියුණු මනසේ ගහපා දීලා වැඩක් නැහැ. ගහපා දීලා බෑ. නමුත් ඒක අපි තේරුම් ගත්තොත් අපි ඉන්නේ මෙන්න මේ වාගේ විඥානයේ විසින් කරන මායාවක කියලා. පළවෙනි සැරේට ඇත්තක් තියෙනවා. දෙවෙනි සැරේ ඉඳලම මවපාන. ඉතින් අපි මේ ඔප්පු කරන්න හදන්නේ, මැරෙන්න හදන්නේ, ගහපා දෙන්නේ මේ ඇති කරන මායාව සත්‍යයක් කියන්නේ. මේ කටියත් එක තරඳු කරනවා. කිව්වට අහන්නේ නැහැ තේරෙන්නේ නැහැ. මට වගේ තේරෙන්නේ මොඩ අනුගත මේ මට තියෙන මොඩකම මට තේරෙනවා නම් මම කෑ ගන්න එකක් නැහැ. එනිසා විඥානය පිළිබඳ ඔයිතන විදිහේ එක හේතුවකින් විඥානය විස්තර කරන්න බෑ. ඉස්සරහ තියෙන සංස්කාර පස්සේ තියෙන නාම රූප මැද තමයි විඥානේ ඉන්නේ. ඒ විඥානයේ කටයුතු මෙහෙම ෆෝසෙප් එකකින් අරගෙන කදාවක් උඩ තියලා කපල කොටලා බලනවා වගේ බලන්න දෙයක් ඒක ඇතුළේ. එතන එතන එතන ඇති කරන මේ ප්‍රක්ෂේපණයක් තමයි විඥානයත් ඒ වගේම ප්‍රතිඋත්පන්න දෙයක්. දුම්බර ගොයර තේරෙනවද මේ කියනව හොල්මන්ද? තේරෙනවද? අනේ තේරෙන බාදාන් කියමුකෝ. කාය පුතඥයෝ කිව්වා දෙයක් නැහැ. සුද්ධාවාසයේ ඉන්නවනම් විතරක් අනාගාමී වුණා නම් එතකොට ඒවා ටික යම් කිසි සුද්ධ වෙලානේ. ඉතින් ඒ නිසා මේ මනුස්ස ලෝකයේ කියන තියෙන මේ නරාවලමයි තිරිසන් ලෝකයේ අපායේ දිවි ලෝකයේ කිසිම වෙනසක් නැහැ. කොහෙ ගියත් කක්ක ගොඩ. කිසි ගියත් ඔය අනිල් තමයි තියෙන්නේ. කොහෙ ගියාම පින් කරලා යන්නනේ ඉන්නේනේ. ගියාට පස්සේ ඇවිල්ලා කියන්නේ හරියට මහන්සිලා පින් කරන්නේ මොකද ඒ ගිහිල්ලා සුද්ධ දිව්‍ය ආභෝජන වළඳමින් නන්දන වෙන්නේ පෙන්කෙලින්දා යන්නේ. ඒ කෙලියත් මේ මවාගත්ත රූපෙක හේව නැල්ලක මවාගත්ත හීනෙක ජීවත් වෙන. ඊට වැඩිය බුදුහාම කියනවා අසුචි වලේ හිටියත් දැන් මේ මේ දකින්න එක මේ හිතන එක කියලා වෙන් කරගන්න පුළුවන් නම් නැත්නම් මේ හිත විසින් කරන විකාරය මේ හිතට වෙච්ච විකාරය කියලා නිවන් තමයි. ඒක ලේසි නෑ. මොකද හේතුව අපි ඒ තරම් අබ්බැහියක ඉන්නේ. හැම වෙලාවෙම අර දෙවෙනියට අපි ඇති කරන දේ ඉස්සලා දකින්න ඇත්ත රූපෙට වැඩිය ඔප්පු කරලා දෙන්නයි මේ නටන්නේ. ඇත්ත රූපේ නතර කරගන්න පුළුවන්. නැත්නම් මතුවෙන මතලාගේ ප්‍රත්‍යක්ෂයේ ඉන්න පුළුවන් නම් අර එන මේ මේ බන්දිබට්ට කතාවල්, ස්තුති කතාවල් මේක පිළිබඳව කියන ආගප්පලාට මේ උඹ හිටව මේ ඇහෙන් පේන එක දීප්පනේ මට කවුරුත් මොකටේ. කේලම් වල යන සෙල්ලම් පොඩ්ඩක් බලන්නකෝ. කේලෙ මේක ලස්සනට පේනවා. මේ හොඳට තමනුත් හිටපෙගේ තව කෙනෙක් ඇවිල්ලා ඔයා දැක්කේ නේද? බුදු රැස් වීදුනානේ අර මෙතනින් එහා පැත්තේ පොඩ්ඩක් එහා පැත්තේ තිබුණේ මේ රැස් වීදුන නෑ. පිස්සු එතන 100ක් විතර ඔක්කොම දැක්කනේ කිව්වල. එයාත් කියනවා මම 100කට දාගන්න මාත් දැක්කයි කියලා දාගන්නේ. විරුද්ධියත් සමානයි නේද? දැන් නෙගටිව් එකනේ එකපාරට දකින්නේ. ඒක නැත්තම් දැන් කැමරාවෙන් අපි ගත්ත ෆොටෝ එක වෙන එකක් වෙන්න බෑ සුද්ධ කරන්න. ඒක සාමාන්‍යයෙන් දෘෂ්ටි පැවැත්ම කියලා ෆිසික්ස් වල උගන්වනවා. ඒක බලන්න ඔය හන්දාට වන්දනා කරන්න ගියාම අපි මේ හොඳට බුදු පිළිම දිහා බලන් හිටියොත් මට වටේ තියෙන රස්මාලාවත් එක්ක හොඳ බයක පාට ඇස් දෙක වැවුවොත් ඒ ආලෝක තිබුණු දැන් කඳුරු වෙනවා අනෙක් කටිය වර්ණවත් වෙනවා. ඒ කියන්නේ ඇහි වෙන්නේ දෘෂ්ටි යස්ති සෛල වලින් කේතු සෛල වලට මාරු කරනවා. කේතු සෛල වැඩ කරන්නේ ආලෝකයට සංවේදී, යෂ්ටි සෛල වැඩ කරන්නේ අඳුරට සංවේදී. අහපු ගමන්ම ඒක නෙගටිව් එක පෙන්නනවා. ඊට පස්සේ අපි දැන් ඇහැ බලනවානේ අපි බලනවා නෙමෙයි කරන්නේ ඇත්තටම. ඒකට අපි බලනවා වාගේ දෘෂ්ටිය පැවැත්මක් තියෙනවා. දැන් පෙරහැර පෙන්නනවා නම් ටෙලිවිෂන් එකේ පෙරහැරේ පන්දම් අරන් ගන්න පන්දම් පිටිපස්සේ රැල්ලක් පෙන්නනවා මේකේ. පන්දම ගෙනියන එක දිගේ විකෘති මේ අර පිච්චිච් එකේ හේම ගෙවිගෙන යනවා වෙන දුමක් වගේ පෙන්නනවා. ඒක ඔක්කොම තේරුම් අරගෙන තමයි චිත්‍රපටිය හදලා තියෙන්නේ. චිත්‍රපටියේ ආලෝක ධාරාවක් පෙන්නක පාට අන්ධකාරයක් පෙන්නලා ආය ආලෝක ධාරාවක් පෙන්න. අර අන්ධකාරය කවදාකවත් දකින්න ඒ වෙලාවේදී මවාගත්ත චිත්‍රයක් දානවා ඉස්සල්ලා එකයි මැදි එකයි අතරමැද. ඒකෝර වෙන්නේ අරක මේක ලස්සනට අත ඉස්සනවා. චර්ණ චිත්‍රවල කරන්නේ ඒ සෙල්ලම. ඉතින් මැජික් කාර්යයක් කරන්නේ ඒ සෙල්ලම. ඒගොල්ලෝ ඒක හරියටම අපේ මේ දුර්වකම දැනගෙන ਉਹ බඩ රසාවක් හොයාගෙන තියෙනවා. චිත්‍රපටියක් හදලා තියෙනවා. ඇත්තටම හොඳයි. නමුත් ඒක තණ්හා වඩන්න හදලා තියෙන්නේ. බුදුරණාහි ඒක අරගෙන පෙන්නනවා මේකේ තියෙන පුස්ස බලාපන්. ওই චිත්‍රපටිය වැඩි වෙලාවක් කොමේනේ අන්ධකාරේ පේනවද අන්ධකාරේ කම. චිත්‍රපටිය 150 කඩුම ගාන ඉන්නේ අන්ධකාරේ. අපිට පේන්නේ නැහැ අපිට පේන්නේ රූපේ ඉස්සෙනාග මොකද හැම පෙන්නන රූප දෙකක් මැදම අපි හිතින් දාන රූපයක් තියෙනවා ඒක දෙක අතර මැද ගලපනවා එතන නියම සංස්කරණය නියම චිත්‍රපටය එඩිට් කරන්නේ බලන මිනිහා එයා තමයි ඒක බලාගෙන හදන්නේ අර මනුස්සයා ටිකට් එකක් විකුණන එක විතරයි කරන්නේ. අපි සල්ලිත් දීලා මොඩකම තමයි බලාගෙන ඉන්නේ. ඒ සද්දෙත් තියෙනවා රූපෙත් තියෙනවා. ඒ කියන්නේ ඇහැට ඇහි දෘෂ්ටි ප්‍රතාන්ට මොනවාරි වැටුණාට පස්සේ ඊගාවට ඒ ඒ ඒ සටහන එහෙම ඉතුරුනවා ඊගාවේ එනකන් අරක බලබල ඉන්නවා. ඒක තමයි මේ ඥානසං සදාන් කරේ මේ තණ්හාවේ තියෙන පොණෝ භවික ගතිය. ඊගා චිත්තක්ෂණයට කොනක් ඉතුරු කරගන්න. ඒක ඇති ඒක ඊගාවෙන එකෙන් පෝෂණය කරපුවම ඊගාව එක 100ට 100ක් 90ක් වෙනවත් මේ හිතින් දාපු 10 අරකට වැඩිය ලොකු වුණාට පස්සේ Tamanට ඕන දේ තමයි දකින්නේ. දකින්න නෑ මම මේ දැකලා කියන්නේ. මම මේ අහලා කියන්නේ කියලා කියනවා ඉතින් කාටද කියන්නේ? දකින්නවා තමයි ਉਹ දකින්නේ උන්ට ඕන දේ. Tamanගේ මන අපේ. නැත්තම් පරාමර්ශණය යන්නේ. ඉතින් මේක දැනගැනීම විතර වටිනා දෙයක් තව මනුස්ස ජීවිතේක තියෙයි. මේ අපේ තුල නිවේලේ දෝරේ ගලන දේ ඉතින් බුදුහාම කියන්නේ මේක ඇතුළත බලලා දකින්න වාරයක් පාසා මේ අහන වාරයක් පාසා මෙනෙහි කරගෙන කරගෙන ගියොත් අපිට තේරෙයි අපි කොච්චරක් හිතුව දේවල්ද බලන්නේ නැත්නම් ප්‍රත්‍යක්ෂයද කියලා. ඇත්තට ප්‍රත්‍යක්ෂේ නැතුව නෙවෙයි. ඒක සම්පූර්ණ වැහිලා තියෙන්නේ මේ හිතුව දේවල් වලින්. නැත්නම් අපි විසින් ප්‍රක්ෂේපණය කරන ලද්ද තුලින් සම්පූර්ණ ලෝකේ දුවන්නේ ආකල්පමතින්. ඒකයි මේ ජනමාධ්‍යයට මෙච්චර සෙල්ලම් කරන්න පුළුවන්. ඕන දේ දැකපු දේ නෑ නෑ මේකයි කියලා ජනමාධ්‍යකාරී අපිටම ගෙන්නවා ඒකම විකුණනවා නිප්පත්. අපි හිතුවට මොකද අපිට එච්චර විස්තර කියන්න බෑ. මොකද ඌ හදාගෙන යන්නේ සෙට්ටලා. චිත්‍රපටි සාමාන්‍ය ක්‍රිකට් ගහන්න ගිහිල්ලා බලනවට වැඩිය අර කමෙන්ටරිස් ෆ්‍රීඩි අරන්ගිලා එතනත් අහගෙන ඉන්නවා. මොකද කමෙන්ටේටර් දෙනවා ඔබ බලන දේ වැරදි. ඔන්න මෙහෙම බලාපන්. ආයතන එන. අපි ටීවී එක දාන ගමන් රේඩියෝ එකත් කමෙන්ටරි වලට තියාගෙන ඉන්නවා. එහෙම බලන්න බෑ. අපිට ඒක කාගේරි සාක්කයක් ඕනේ. ඌ ලෑස්ති කරගෙන ඉන්නවා ලස්සනට මෙයාගේ මේ 100 වෙනි මේ 3 වෙනි සෙන්චරි එක මෙයාර අවල් જાති කියලා ඔක්කොම ටික වක් කරනවා අර අර යන වැඩේ. ඉතින් අරක බලන්න වෙලාවක් නැහැ. ඇත්තනේ න මේ තොරතුරු බලන්නකෝ වැඩේ කියන්නේ නිකන් ටෙක්නොලොජි කිව්වම ක්‍රිකට් නෙවෙයි. ඉතින් මොකද තමයි ඉන්නේ. මේ සම්පූර්ණ ජනමාධ්‍ය නටවන ලෝකයක් ජනමාධ්‍ය කියලා කියන්නේ මේ විඤ්ඤාණ මායාව තමයි. මේ විඥාන මායාවේ කරන සෙල්ලම. ඒ නිසා අපි එක්කෙනෙකුටවත් කියන්න බෑ අපි සුද්ධයි කියලා. නමුත් බුදුරජාණන් කියවා මේක බලන්න පුළුවන් මනුස්සයාට තිරිසනාට බෑ, දෙවියන්ට බ්‍රහ්මෙන්ට බෑ. මනුස්සයාට මේ ගැන සැලකිලිමත් වෙලා බලද්දී හැබැයි අර යන වේගය එකපාරට බ්‍රේක් කරන්න එපා. ටික ටික බ්‍රේක් කර කර කර කර කර රාඩු කරන්න. බ්‍රේක් කරුවොත් ස්කිඩ් කරනවා. මේහිට නැත කරන්නේ පරියන්කේදී ලේසි. මේකට යන්න අතර කරලා බලන්න වේදනාවක් ආවට ඒකට ද්වේෂ කරන්න එපා, ආස කරන්න එපා. වේදනාව වේදනාව වශයෙන් බලන්න. සද්දයක් ආවම ඒ සද්ද නැති කරන්න යන්න එපා. සද්දාව ඇහුවා ඉවරයි. හිතවිල්ල කාඩ ද්වේෂ ගන්න එපා. මේ හැටි ඔච්චර කලුත් තිබුණේ. හිතවිල්ල දිහා පරාමර්ශණයකින් තොරව බලන්න. බලනකොට කොච්චර ඔය කියන තරම් සිල්ලාරයක් නැහැ. අපි අපිම දැක්කට පස්සේ කාටවත් බෑ අපිට හොරබඩ විකුණන්න. බලන්න දෙකයි පස්සේ. විපස්සනා කියන්නේ ඒකයි. එනිසා මේ ප්‍රශ්නේ මම වෙන කොනක් ඇදලා ගත්තේ මේ ප්‍රශ්නකාරයා මත් කරපේක විතරයි කෙරෙන්නේ. මම ඒ නිසා කියනවා නැවතත් පුළුවන් නම් ප්‍රශ්නේ වර්ණ ගන්නයි කියලා. එතකොට මම බෑ තවත් පැයක් කතා කරා ඒකත්. ඈ? ඒ නිසා අපි මේ ප්‍රශ්නේ කාර්ය පච වුණා කියලා හිතාන අපි යනවා මේ වැඩේ ඉවර කරන්න. එහෙනම් අපි ඥාති ඉදිරි පැමිණීමේ දෙයයන් පින්දීමේ ඒ වගේම પરමාර්ථ ජීවත් කරගැනීමේ අපි කටයුතු නිම කරන්න බලාපොරොත්තු වෙනවා. ittavatajangammehi sambetam punya sampadang sabbi devanumodantu sabba sampatti siddhya ittavatajangammehi sambetam punya sampadang sabbi bhuta sampatti siddhya ittavatajangammehi sambetam punya sampadang sabbi sattanumodantu sabba ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්